පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝති ඊති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට එකතු වෙලා මුළු දීලා ගත කරනකොට අපි විවිධ ආකාරයෙන් මේ අපේ හිත තනවා වඩා ගන්නට අනුග්‍රහ කරනවා ඒ අනුග්‍රහ කටයුතු ආකාර සරුවචන් වහන්සේ විවිධාකාරයෙන් ඒ සූත්‍ර දේශනා මාර්ගයෙන් නැත්නම් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් විවිධ විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ භාවනා දවසක් නිවාසිකව ගත කරන වෙලාවක් තියෙනකොට ඒක නාට පටන් ගන්නෙදී සම්ප්‍රදාන කුල අපි වගේ සමාජවල සීලයක පිළිහිටීම බොහොම වැදගත් කරලා අපි පිළිගන්නවා. ඒත් ප්‍රශ්න අපි ඔක්කොම එක මට්ටමකට එන්නේ. ඒ විදිහට සීලයක හිතලා පිහිටලා භාවනා කරනකොට ඒ භාවනා කරන කෙනාට බණ ඇහිම නැත්නම් බහුසුත ඥාන අසුවිරු ඥාන පොතේ දැනුම අනිවාර්යයෙන්ම ලබලා දෙන්න ඕන. ඒ නිසා බණ ධර්ම භාවනා වැඩමුළුවක ඉන්නකොට ඒ සූතමේ අනුග්‍රහිතේ වශයෙන් නැත්නම් සූතමේ ඥාන වර්ධනයේ සඳහා අනුග්‍රහ කටයුතුයි. ඒ වගේම ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒ විදිහට සීලයක පිළිපදලා බණහලා ධර්ම සාකච්ඡා කරාට පස්සේ තමයි ඒ දැනුමෙන් තමයි කෙනෙකුට භාවනා කරනකොට ඉඳගෙන මොනවද කරන්න ඕනේ සක්මන් කරනවා කියලා මොනවද කරන්න තියෙන්නේ මොනවද බලන්න තියෙන්නේ කොහොමද ඒක දිනු පවණු කරගන්න සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම එදිනදා ජීවිතේ වැඩ කරනකොට කොහොමද සතියින් ඉන්න ඕනේ කියලා දැනුමක් එන්නේ. එහෙම නැත්නම් ඒ කෙනාට මේ හම්බ වෙච්ච අර නිස්සද්ද විවිධ පරිසරයේ කොහොමද වැඩ ගන්න කියලා තේරෙන්නේ නැහැ. ඒක සම්බන්ධවත් සමත වශයෙන් විපස්සනා වශයෙන් කියලා දෙන්න ඕනේ. ඒවට අපි අනුග්‍රහිත අනුග්‍රහ කටයුතු තැන් වශයෙන් ගෙනහර දක්වනවා. ඒ අනුග්‍රහයේ තියෙන වටිනාකම මේක මේ අඩුම කඩම සපයා දෙන්නේ නැතුව හිතක් තනවා වඩා ගන්න අමාරුකම අද මේ කලින් අපි දවසේ ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරපු පාඩේ සඳහන් වෙනවා. ඒ දවසට නැත්නම් මේ වැඩමුළුව සඳහා තෝරාගත්ත මේ සූත්‍රයට විශේෂ නමක් කියලා සඳහන් කරලා නැහැ. ඒක අංගුත්තර නිකායේ දුක නිපාතේ නිසා කාරණා දෙවෙනි කාරණා දෙක තික සඳහන් වෙන සූත්‍ර යටතේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒකෙදී සරුවචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට Taman ළඟ තියෙන වැරදි දෘෂ්ටි, වැරදි අදහස්, වැරදි චිත්ත tatt සංඥා විනාශ කරන්න ඕන නම් හරි පැත්තට ගන්න ඕන නම් සම්මාදිට්ඨිය පැත්තට ගන්න ඕනේ නම් සාරවත්යන් වහන්සේගේ ඥාණයට වැටහෙන ආසන්න කාරණා දෙකක් තියෙනවා කියලයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. ද්වේමේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය. මහණි යම් කිසි කෙනෙකුට මෙහි යහ දැක්මක්, පුලුල් දැක්මක්, සම්මාදිට්ඨියක් පහළ වෙන්න ඕනේ නම් මේ සර්වඥතා ඥාණයට මට වැටහෙන්නේ යාට ඒකට අවශ්‍යතා දෙකක්, ආසන්න කාරණා දෙකක්, පසුබිම් දෙකක් අවශ්‍යයි. එකක් තමයි පරතෝච ගෝසෝ. anu කියන දෙයට අහුම්කම් දෙන්න ඕන. පරතෝ ഘോഷේ කියලා මේක අපි සමහර වෙලාවට සඳහන් කරන එක බහුසුත භාවයේ සුත්තමය ඥාන පොතේ දැනුම මූල ධර්ම දැනුම වශයෙන් ලෝකේ හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් සරුවචනාංශේ ඒ නිසා මේ සම්මාදිට්ඨියක් පහළ වීමට අනුන්ට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒක බාහිරින් Tamanට ලැබෙන සම්පත්තියක්. ඒක පෙර කල පිනකට හම් වෙන අවස්ථාවක් මේ සද්ධර්ම ශ්‍රවණිය. නමුත් දෙවෙනි කාරණාවක් තියෙනවා යෝනිසෝ මනසිකාරෝ ඒක නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා කියලා දෙන දේ වැටහෙන්න ඕන. ඉතින් මේ දෙක එකතු වුණාට පස්සේ තමයි ඒ කෙනාගේ දෘෂ්ටිය ඍජු වීමක් පුලුල් වීමක් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාට වැටීමක් එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවි ඉන්න පුළුවන් ගතියක් පහළ වෙනවා. ඉතින් ඒ නිසා හොඳට ඕම තේරෙනවා මිනිස්සයා කොච්චර කල්පනා කරත් තමන්ට කවදාකවත් සම්මාදිට්ඨිය කියන එක වැටහෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙකුගෙන්ම අහන්න ඕන. ඒක සම්පූර්ණ සත්‍යයක්. ඒ නිසා සර්වචන්සේ සඳහන් කර තිනවා මිනිස්සයා ඔළුව නරක් කරගෙන ඉන්න જાතියක්. ඒක නරක් වෙච්ච ඔළුවෙන් කවදාකවත් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා වැටහෙන්නේ නැහැ. කව කවමදාකවත් ඔයා මොනතරම් නිර්මාණ කරත් මොනතරම් ප්‍රගතියක් ජීවිතය වශයෙන් අත් කරගත්තත් මේ මනුස්ස මනසේ මනුෂ කල්පනාවේ මනුෂ චින්තනයේ කවදාකවත් Tamange ගැළවීම නැහැ. ඒක තියෙන්නේ අහුවෙන එක විතරමයි. රැස් කරන එක විතරමයි. එහෙම නැත්නම් අවුල් කරන එක විතරයි. කල්පනා කරන්න කරන්න කරන්න දිගට දිගට අවුල් වෙනවා. ඒ නමුත් ඒ ඒකෙන් ඉතින් විස විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි විසඳන්න පුළුවන්. විසඳන්න නම් දන්න කියන දෙනකින් අහුම්කම් දෙන්න ඕන. බොහොම නියතමානී වෙන්න ඕන. ඉතින් අපි ඔක්කොම බෞද්ධයෝ ඔක්කොම ਸਰුවචනාංශගේ ශ්‍රාවකයෝ කියලානේ කියන්නේ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ අපි අහුම්කම් දෙන්න. මේ අහුම්කම් දීම හරහා පමණමයි අපේ මනසට බාහිරින් එන මේ සම්මාදිට්ඨිය කියන එක යහ කල්පනාව, පුලුල් කල්පනාව පහළ වෙයි. ඒක නිසා අපි වැඩ තියෙනවා එහෙම නැත්නම් අපිට තේරෙන්නේ නැහැ එහෙම නැත්නම් අපිට කල්පනා වෙනවා ගහක් ඇතුළ මේ ඉඳගෙන ඉනකොට අපිටත් මොකද කල්පනා වෙන්නේ නැත්තේ කියලා හිතාන හිටට කවදාකවත් වෙන්නේ නැහැ සර්වචන්සේ ඒකයි මේ තරම ඊටාම ඍජුව ඊටාම කෙටින් කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ යම් කිසි කෙනෙකුට සම්මාදිටියක් පහළ වෙන්න ඕනේ නම් එයා අනිවාර්යයෙන්ම තමන්ගේ චින්තන රටාවෙන් බැහැර වෙන්න ඕනේ පුරුදු කල්පනාවෙන් අයින් වෙන්න ඕනේ වෙන කෙනෙක් කියන දෙයක් වෙන කෙනෙක් කියලා කියන්නේ ඒ කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණයක් වෙන්න ඕනේ. අහුන් කන්දීමේ පමණමයි සම්මාදිට්ඨිය පහළ දෙක ඒ කියන දේ තේරුම් බේරුම් කර ගන්න පුළුවන් ඥානයක් තමයි ළඟ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නුවණින් කල්පනාවක් තියෙන්න ඕනේ. නැත්නම් මේ කියන දේ මොකද්ද කියලා වටහා ගන්න. එහෙම නැත්නම් තමයි ළඟ තියෙන බුහුමත, තමයි ළඟ තියෙන වැරදි අදහස්, තමයි ළඟ තියෙන පටලැවිලි ටික පැත්තක තියන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒව බිම තියන්න කැමති නැත්නම් කොච්චර පිටින් වැක්කිරුවත් අර අල්ල බදාගත්තේ කීම තමයි මානසිකත්වයේ කරකෙන්නේ. ඉතින් එහෙම කෙනාට අර මේ කලෙන් මුණින් නමලා දීදී වතුර වැක්කිරුවා වගේ කවදාකවත් ඒ පිටින් දෙන දේ දරා ගන්න බෑ. ඉතින් මේකට නිදර්ශනයක් නැත්නම් මේක හිත්වදින කතාවක් මහායාන බුද්ධ ධර්මයේ සෙන් බුද්ධ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. කන්දක් උඩ පුංචි ආරාමයක් හදාගෙන ඒ සෙන් හාමුදුර කෙනෙක් භාවනා කරනවලු ප්‍රසිද්ධයි. මිනිස්සු හම්බෙන්න කැමතිත් නැහැ. හම්බුනොත් කතා කරන ධර්මයක් විතරයි. ඉතින් හැබැයි මිනිස්සු හරියට සලකනවලු. ඒ කඳුපාමුල තිබිලා තියෙන විශ්වවිද්‍යාලයක් ඒකෙත් බුද්ධ학ම උගන්වනවා. ඒකෙත් මහාචාර්යවරයෙක් ඉඳලා තියෙනවා. ඉතින් මේ මහාචාර්යවරයා <clears throat> හම්බ වෙන්න ඔක්කොමගෙන් අහපුවාම කියනවලු අපි කන්දට ගිහිල්ලා ඒ හාමුදුරන්ටත් වන්දනා කරලා යන්න ඕනේ කියලා. ඉතින් මේක මහාචාර්යවට හරි ඉසේකක්මක්ලු මේ හාමුදුරුව නිකම්ම නිකන් ඉන්න කෙනෙක් විවේකීව ඉන්න කෙනෙක්. මම එහෙමද මම මේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මහාචාර්ය උපාධියක් ලැබලා මිනිසුන්ට මෙච්චර සේවයක් කරනවා. <clears throat> නමුත් ඒ හැම කෙනා මේ හාමුදුරන්ට වඳින්න යනවා. මොකක් හරි මෙයා ළඟ විශේෂයක් ඇති. හැබැයි වෙන්න නම් බෑ. මොකද මම තමයි උග තමයි ලෝකේ ඉන්නේ. මට ළඟ තමයි සත්‍ය තියෙන්නේ කියලා ඉඳලා ඉඳලා ඉඳලා ඉතින් මෙයාට යන්න දෙන්නම හිතෙන්නේ නැතුළු මේ හාමුදුරුව හම්බෙලා අහන්න, දකින්න ආශ්‍රය කරාට. ඉඳලා ඉඳලා හැමදාම පැහැවෙන නිසා දවසක කන්ද උඩට නැගලා තියෙනවා. ගිහිල්ලා ගේ ළඟට ගියාලා ගිහිල්ලා දොරට තට්ටු කරලා තියෙනවා. හාමුදුරුව ඇතුලේ ඉඳලා පොඩි කවුලුවක් කරලා මේ අහලා තියෙනවා ඇයි කියලා. මට මේ ස්වාමින් වහන්සේ හම්බෙන්න මම ඇවිල්ලා මේ මේ පල්ලා විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කියනකොටම දොර දඩස් කාලා වහලා ගෙට ගියා. හම්බුනේ නැතිලු. නැහින් මේ ආම්තු හිතාගත්තලු මහා මහාන්නක්කාරයෙක් මේක උඩ ඉන්නේ. මේ මිනිස්සු ගිහිල්ලා කොහොම ඇසුරු කරනවද දන්නේ නැහැ. මයි ළඟට ආවොත් එහෙමද මම ආගන්තුක සත්කාරය කරනවා. ඒකක් හදලා දෙනවා. මේ ආම්තුරෝ දඩස් ගාලා වැහුවයි කියලා කට්ටියට කියලා දෙනවා. උඹලා වැන්දට ඔය කිනාකට ආගාව ගුණ නැහැ කියලා. ඊට පස්සේ මේ ඔක්කොමලා කිව්වලු මේ ඔබතුමා දන්නේ නැතුව මේ ආම්තුරගේ ඇටි එහෙම තමයි. මහාතුර සෙනගාශ්‍රය කරන්න කැමති නැහැ. ඔබතුමා වගේ නෙමෙයි. යා විවිකයට කැමතියි. ඉතින් දැන් කොහොමද කරන්න ගියාට පස්සේ දොර වහන කරන දවසට ආයසරක් කැන්ඩේ කිව්වලු. ඊට පස්සේ හරි හිතට අමාරුයිලු දැන්නේ. මෙච්චර මේ නිකන් කිසිම උගත්කමක් නැති පණ භාවනා කරන විවිධකයට කැමති ආහම්තුගෙනෙක් ගාඩ මේ වැඩ ඔක්කොම නැතර කරලා යන්න. දෙවෙනි සැරේ ගිය වෙලාවේදී දැන් කවුළු ඇහුව ඇරියට පස්සේ කිව්වලු කිව්වලු පඬිතුකම් කියන්න යන්න එපා හම්බෙන්න ඕනේ කියන්නේ කිව්වලු. ඊට පස්සේ ගිහිල්ලා කියලා තියෙනවා මෙහෙමයි මම ඔබතුමා හම්බෙන්න ආවයි කියලා. ඊට පස්සේ මෙයා කියලා නෑ මම මහාචාර්යවරයෙක් අනම් මනම් මොකද අද බෑ කියලා දොර වැහුවලු ඊට පස්සෙත් ආයෙගේ හිත නරක වෙලා ආයෙත් ඇවිල්ලා දේශන දෙන ගමන් කිව්වලු ඕගොල්ලෝ ගියාට වන්දනා කරාට ඒ හාමුදුරු මොන විදිහකට තාස්සේ කරන්න බෑ මම දන්නේ ඕගොල්ලෝ කොහොම කරනවද මම දන්නේ මට නම් ආයෙ යන්න බෑ ඊට පස්සේ කිව්වලු ඔබතුමාට බැරි බව ඇත්ත නමුත් ඔබතුමා ගිය දවසක මේක තේරුම් ගනි ඉතින් කොහොමද කරන්නේ ගියාට දොර අරින්නේ නෑ ඔය ඔය ඕක තමයි පාඩම දවසටක් යන්නේ කියලා අනිත් දවසේ කියලා පස්සේ දොර ඇරලා ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්නයි කිව්වා. ඉතින් මේ මහාචාර්යවරු හිතනවලු හරි 1 2 3 හරි ගියා 3 වාඩි වුණා. වාඩිවුණාට පස්සේ හාමුදුරුවෝ හිමීට බොහෝම නැවතිලෙන් කාමරයට ගිහිල්ලා හිස්කෝප් එකකුයි වීදිසිකු ගෙනලා අතේ තිබ්බලු. දැන් මේ මහාචාර්යවරු හිටියවලු දැන් මේ දෙතරයක් ඩොකු කාලා කොහොම හරි මේ හාමුදුරුවගේ මොකක් හරි අහගන්න එපායි කියලා කරබන් හිටවලු මොනවා කරනවද දන්නේ නැහනේ. පීරිසි අතේ තියාගෙන, පීසුර කෝප්පෙත් තියාගෙන බලාන ඉන්නවලු. අර ආම්දුරු කාමරයට ගිහිල්ලා තේ පෝච්චක් ගෙනාවා. ගෙනලා දැන් වක් කරනවා. දැන් මහාචාර්යවරයා ඉතින් බොහෝම සතියෙන් බොහෝම තැම්පත්කමෙන් බලාන ඉන්නවලු. කොල්ලන්න පෙරලන තු කෝප්පේ අර ආම්දුරු තේ වක් කරනවා. කෝප්පේ පිරුණාලු. පිටවල දැන් පීරිසයට වැක්කේනවලු. අරයා හිතුවලු මේක චාරිත්‍රාක් වෙන්න ඇති කෝපේ පුරවලා දෙන්න ඕන නිසා කියලා දැන් පීරිසේ උතුරලා මෙයාගේ කබායට වැක්කේනවලු. ඉතින් මෙයා බල්ලා කිව්වලු මේ ආම්දුරුගේ මුණු බල්ලා මේ ස්වාමීන් වහන්සේ මේ ඉතිරිලා වැක් කරනවා කියලා. ඊට පස්සේ කළා ඔබ වහන්සේ ඔබතුමාට උගන්වන දේටත් ඔන්න ඔය ටික තමයි වෙන්නේ. කරුණාකරලා ගිහලා කෝප්පේ හිස් කරගෙන ඉන්නේ කිව්වා. නැත්තම් මොනවාක්වත් අහන්නේ නැහැ ඒකට කියලා. ඒක නිසා අපේ කෝප්පේ පිරීලා තියෙන තාක්කල් කොච්චර වැක්කිරුවක්වත් බුදුබණ සද්ධර්මය මොනවා කෙරුවක්වත් මොනක්වත් දරන්නේ නැහැ. ඇතුළට ගන්න බෑ. ඒ නිසා කෝපේ හිස් කරගන්න එක තමයි නිහතමානිකම කියලා කියන්නේ. අපි බුදුන් කෙනෙක් ළඟට ගියාට පස්සේ, කල්යාණ මිත්‍රෙක් ළඟට ගියාට පස්සේ පුච්චානම් පඬිද කතා නෙවෙයි තියෙන්නේ. බොහෝම නිහතමානීව ඒ ධර්මයක් ගන්න ඒ කෙනා පරීක්ෂා කරලා තමයි ධර්මයක් දෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා පෙනේ පොම්බන්න උත්සාහ කරොත් අපි ගිහිල්ලා නයිපෙන කතා කරන්න පටන් අරගත්තොත් කවුරුවක්වත් දෙන එකක් නැහැ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියන එක උනත් එච්චර ඔය හිතන තරම් ලේසි නෑ. අපිට පැවිදි වෙනකොට සාමණේරවරු ඇත්ත ඇත්ත පවා සඳහන් කළ තියෙනවා මෙන්න මේ මේ ලකුණු තියෙනවා නම් බණක් කියන්න යන්න එපයි කියලා. කාරණා 15ක් විස්තර කරලා තියෙනවා. මේ කෙනෙක් දකින්නකොටම ඒ කෙනාගේ අවතුම් පැවතුම් මෙහෙමනම් සද්ධර්මයේ බණක් කියන්න එපා. එතකොට ඒ සූදානම් නැති කෙනාට බණ කියන හාමුදුරන්ටයි අත්තරද්දා සිද්ධ වෙන්නේ. ඒක නිසයි අපි කියන්නේ ඒ පන්සල් වල අපේ සම්ප්‍රදාය තියෙන්නේ පන්සලකට ඇතුළට සපත්තු ගලවපල්ලා තොපි බිම තියපල්ලා උඩ ඉසුලාගෙන ඉඳපා වෙන මාන්නකාරණ කිසි එහෙම තියෙනවනම් ඒ එවැනි සත්වයක් යටතේදී බන කියන හාමුදුරන්ටයි ආපත්‍ය සිද්ධ වෙන්නේ. ඒක නිසා පන්සලට යන්නේ අපි එවැනි සද්ධර්ම ශ්‍රවණයක් නම් ඒකට ඒ තාලෙට යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පැවිද්දට යනවා බණකට පෙළඹෙන ධර්මදේශකයන් වහන්සේලාට මතක් කරලා තියෙනවා මෙන්න මේ මේ නීති තර්ක තියෙන කෙනා ඇවතුම් පැවතුම් තියෙන කෙනාට විතරයි බණ කියන්න ඕනේ එයා විතරයි ලෑස්ති එයාට යෝනිසෝපසිකාර තියෙනව නැද්ද දන්නේ අඩු ගන්න මේ ටිකවත් නැත්නම් එවැනි දේ එවැනි කෙනෙක් ඉස්සරහා පිට සත්‍ය දේශනා කරන්න එපයි කියන්නේ ඒක අපට මේ ලංකාවගේ ඉපදිච්ච අපට එකක් එක පැත්තකින් දැනටමත් අපි දන්නවා. මොකද අපේ අම්මලා තාත්තලා අපි පන්සල් යන ගහන යනකොට සීලාත් අම්මලා පන්සල් යන ගහන යනකොට ඒ තාලෙට හදලායි අපි ගෙනියන්නේ පොඩි කාලේ. ඊට පස්සෙත් අපි බයට හරි කමන්නේ එහෙම ඉඳලා පුරුදු නිසා තේරෙනවා. එහෙම නැත්නම් කිව්වට පස්සේ හරි තේරෙනවා. නමුත් ඒ හැදියාවක් චාරයක් නැති බටහිර තාට හැදිච්ච එකෙක් හෝ බටහිර කෙනෙකුට කවදාවත් මොනම තාලෙන්වත් තේරෙන්නේ නැහැ මේ බණක් කියන්න හදන්නේ වාඩිවියන් කිව්වොත් එහෙම එයා පුටුවක් අදිනවා අර බණ කියන හැමෝටම වැඩි උඩ පුටුවක තමයි වාඩි වෙන්නේ ගිහිල්ල වෙලා ඉතින් ඊට පස්සේ ඉතින් බණ කියන හැමදෙරෝ පැකිලෙනවා දැන් කොහොමද මේ ධර්මය දේශනා කරන්නේ ඒක නිසා ඒ සද්ධර්ම ශ්‍රවණේදී ඇවතුම් පැවතුම් සරුවච්චන් වහන්සේම දේශනා කරනවා අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. බණක් කියනකොට ඒ කියන එකේ අර්ථය මේකයි කියලා අර්ථය උකහා ගන්නාසුලුව තින්තපොන කඩදාසියකට තින්ත උරා ගන්නවා වගේ කියන අර්ථය තේරුම් ගන්න අදහසින් බණහන්න ඕන. මානසිකත්වා මේ කියන කාරණා එකින් එකට ගැලපෙන හැටි. ඉස්සර කියපු දෙයක් පතර ගැලපෙනවා. පස්සේ කියන්නේ ඉස්සරහට ගැලපෙනවා. එහෙම මන මේ Taman අහන දේ අතර පෙරපසු ගැළපීමක් තියනවාද කියන විමසුම් බුද්ධියකින් බනහන්න ඕන. අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්ත වටපිට බලමින් කහමින් උඩ යට බලමින් බණ ඇහුවට ධර්ම ගෞරවයක් හිටින්නේ මුදු හදින්ම ධර්මයේ දිසා දිහාට යොමු වෙච්ච මුළු හදිම බණාඬ සබ්බං චේතු සමනිතා ඔහිත සෝතෝ කන්නමාගෙන හිත යොදාගෙන බණහඬෝ ඒක විතරයි එතකොට විතරයි ධර්ම ධර්මයක් මේ sannivedanayak සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපි බන පොලේ හිටියට නිදි කිරනවා වෙන්න පුළුවන්. gedara ගැන කල්පනා කරනවා වෙන්න පුළුවන්. වටපිට කල්පනා තියෙනවනම් sannivedanayak වෙන්නේ නැහැ. ඒක නිසා යම් වෙලාවක බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙලා සද්ධර්ම ශ්‍රවණිකුත් හම්බ වෙලා තමනුත් ඒ தත්වයටපත් වෙලා නමුත් ධර්මයේ නොවැටහෙන වෙලාවල් අනන්තයි. ඒක නිසයි කියන්නේ පුදුන් දකින්න නැති බනත් අහන්න නැති නමුත් තාමත් අපි සංසාරේ මොකද බන නාහපු නිසා නෙවෙයි අපේ සම්ප්‍රදාන කොට අනන්ත බනහලා තියෙනවා ඒක අර අර ප්‍රොෆෙසර්ගේ පිරිච්ච තේකෝප්පෙට තව කොච්චර තේවැක් කරුවත් පිටට වැටෙනවා වගේ එකක්වත් ඇතුළට යන්නේ නැහැ නිසා අපිට කවදද පුළුවන් වෙන්නේ ඒ එවැනි ධර්මයේ කෙරේ සාදර බවකින් සුතමේ ඥානයේ විශේෂ ඇති ලයාදරකමකින් බණක් අහන්න ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒකට ගොඩාක් සුදුසුකම් ඕනේ. ඒ සුදුසුකම් එහෙම නැත්නම් ඒ මූලික අවශ්‍යතාවන් යටතේ බණක් අහුවොත් විතර අපිට හිත වදින්නේ නැත්නම් මේ කණෙන් අහුවා ඒ කණෙන් ගියා. ඒක නිසා අද ලංකාව වගේ රටක ඕනම රේඩියෝ එකක් ඇරියොත් ඕනේ ටෙලිවිෂන් නාලිකාවක් ඇරියොත් ඕනේ බෞද්ධ පත්‍රයක් ගත්තොත් බණ කියන එකේ කෙලෝරක් නැහැ. අපි ලොකු සාංශින්න කාලේ කියනවා මෙච්චර බණ ආපු ගියක් අම්ම මුත්ත කාලේවත් දන්නේ නැහැ කියලා. හැබැයි මේ රට නරක වෙන තාලේ දිහා බලනකොට පේනවා මේ බණේ මොකද්දෝ වැරද්දක් තියෙනවා. බණ නම් කියනවා. බණ නම් අහනවා. ඇහුවට මොකද වෙන අපරාධ එහෙමයි. ඒ නිසා කටුකුරුන්දි සාංශ කියනවා මේ බණ જાති දෙකක් තියෙනවා. ඇහෙන බණයි අහන බණයි. පොල් ගානකම බණ බණ අහනවා. වැසිකිලි ඉඳකනත් බණ අහනවා. ඒව නිකන් ඇහෙන බන මේ කණෙන් එනවා අර කණෙන් යනවා. එතකොට ඒ කියන හඳුරන්ගේ පෙට්‍රල් පිච්චන එක විතරයි හිද්ද වෙන්නේ ආහන කෙනාට කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආහන බණක් කියලා තියෙනවා. දාන දෙන මිනිස්සු දාන කණ්ඩායම ඇවිල්ලා අපිට දානයක් දුන්නා පස්සේ ආම්සු කෙනෙක් ගිහිල්ලා ඒ ඇත්තන්නම කියලා බණ ටිකක්. එතකොට ඒ ඇත්තෝ ඒක සැදී පැහැදී සිට අහන මේ අපිටයි බණ කියන්නේ. රේඩියෝ එකේ වඩන බණක් නෙමෙයි කියලා. එතකොට අර සක්කච්ඡකාරීව සකස් කොට ඉගෙන බණ අහනවා. ඉතින් ඔය අහන බණයි ඇහෙන බණයි දෙක ගත්තාම ඇහෙන බණ කියලා කියන්නේ සාසන විනාශ කරන දෙයක්. මේ සද්ධර්මයත් එක්ක එහෙම විහිළු කරන්න බෑ. කරනවා නම් දෝතින් කරන්න වමතින් නම් අල්ලන්න එපා. එහෙම නම් නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ. දෙකට දෙතාවර වෙන්නේ නැතුව. ඉතින් ඒක නිසා සද්ධර්මයේ උකහා ගන්න නම් නැත්තම් යෝනිසමනස්කාමේ සම්මාදීට පිහිටන්න බණ අහන්න ඕනේ. බණ අහනකොට ඒ සඳහා සකස් වෙන තාලෙන් කියන්න පුළුවන් මෙයා මේ ධර්මයේ අර්ථයක් තේරුම් අරගෙන කරන කෙනෙක්ද එහෙම නැත්නම් මේ ඇහෙන බණක් අහන්න සූදානම් වෙන්නේ නැත්නම් අහන බණක්ද කියලා. ඉතින් ඒක නිසා ඒක සරුවචන්සෙ පෙන්නනවා හැම පටන් ගැනීමක තියෙන්නේ මේ කියන විදිහට සුත්තමේ ඥානෙ තේරුම් ගත එකටයි මේකට කියනවා සෝතාවධානීය පඤ්ඤා සුත්තමේ ඥානයි. යමක් ඇහෙනකොට කණේ අවධානය ඒ කියන දෙයට යොමු කරමේ ශක්තියට අපි කියනවා සුත්තමය ඥානය කියලා. ඒ වෙලාවේදී පේන දේ වෙලට ගන්ධ වදින දේ, රස වදින දේ, පහස ලැබෙන දේ නෙවෙයි ඉස්මතු වෙන්නේ කනට ඇහෙන සුතයට, සෝතයට ඇහෙන ඒ දේ අවධානය තමයි. ඒ සෝතාවධානයේ ප්‍රඥාව අද ඉස්කෝලවල ළමයින්ගේ තෑහෙන්න පිරිහිලා තියෙනවායි කියලා සමහර ගුරුවරු මැසිවිලි නගනවා. මොකද දරුවෙකුගේ අවධානය ඒ යොදවන අධ්‍යාපනයේට වැඩිය අන්‍ය විහිිත බවක් තියෙනවා. ඒ නිසා පහළ බාලාංශවල උගන්වන ගුරුවරුන්ට විශාල ක්‍රමවේද යොදන්න වෙනවා දරුවගේ අවධානය ඒ පන්ති කාමරයට ගන්න එහෙම නැත්නම් විෂයයට ගන්න අවධානය යොමු කරන්න. ඒ නිසා ඒ ඇමරිකාව වගේ රටවල 10%ක් අධ්‍යාපනය ගන්න ලබන ළමයි අවධානය යොමු කරවීමේ ඌනතා රෝගයකට මතුවලා තියෙනවා. ඒක නිසා එවැනි ළමයි නිතරම දඟ කරනවා, වටපිට බලනවා, කකුල් දෙක ඔල්ල ඔල්ලා ඉන්නවා, කියන දේ නෙවෙයි කරන්නේ කියලා ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවන්ට 10%කටම දරුවන්ට බෙහෙතක් දෙන්න වෙනවා කීකරු කරා. පන්තියේ ඉඳගෙන පන්තියේ ගුරුවරයෙක් ඉඳේ අහන්න. ඒ බෙහෙත අන්තිමට භයානක ලෙඩ ඇති කරන තරමට වසංගතයක් වෙලා තියෙනවා කියලත් ඊය නිසා තමයි මේ පණිවිඩය එළියට අවිලා තියෙන්නේ. ඒ මොකද අවධානය යොමු කිරීම ඉතාම අඩුයි. මොකද මේ බණ අහන වෙලාවට රූප බලන ආසාව වෙනවා. ගන්ධ බලන ආසාව වෙනවා. රස බලන ආසාව වෙනවා. පහස පිළිබඳ ආසාව වෙනවා. කල්පනා වෙනවා. මේ හැම එකකින්ම ඒ සෝත අවධානය නැති වෙලා යනවා. ඉතින් මේ නිසා සිංහල බෞද්ධයා තුළ මේක පිළිබඳ සෑහෙන ආభాෂයක් තියෙනවා එහෙම නැත්නම් සම්ප්‍රදායෙන් ආපු ගතියක් තියෙනවා නමුත් ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශන සිංහල බෞද්ධය ගැන තමයි මෙච්චර බණහනි ලෝකෙක මේ තරම් රට නරක වෙලා තියෙන දිහා බලනකොට මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා ගල්ජී පඬිස්සාංශ කියලා තියෙනවා මේ දවස්වල බණ වගේ මොකද්ද එකක් හරියට කියවෙනවායි කියන බණ වගේ මොනවද කියනවා හැබැයි කිසිම වෙලාවට කියන කෙනා පිටලත් නෙමෙයි කියන්නේ අහන කෙනත් පිටලා නෙමෙයි කරන්නේ. ඒ නිසා ඒක පිරිච්ච වාදනයකට වතුර පිරිච්ච වාහනත වතුරක් කරනවා වගේ වැක්කරන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආශාවක් තියෙනවා නම් නැත්නම් මෙහෙයුමක් තියෙනවා නම් සම්මාදිච්ඡය කියලා හරි දැක්මක් ඇති කරගන්න ඒ සඳහා අපි තේරුම් අරගන්න ඕනේ ඒකාන්තයෙන් මේ පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. අපි නැත්තම් ශ්‍රාවකයෝ මෙන්න මේ අහුම්කන් දීමේදී අපි කොච්චරක් සැදී පැහැදී සිට ගන්නවද නැත්නම් මුළු කන යොදලා හිත නමලා අර්ථ තේරුම් ගන්නා තාලෙන් කාරණා කාරණා වටහා ගන්න තාලෙන් අහනවාද කියලා ඒ ඒ අණුවම පැහැදිලිවම කෙනෙකුට භාවනා කරන යනකොට ඒ ධර්ම කරුණු වැටහීම වැඩි වෙනවා නම් තේරුම් අර ගන්න පුළුවන් මේ සුතමේ ඥානයේ වර්ධනයක් සිද්ධ වෙනවා කියලා. ඒ සුතමේ ඥානයේ වර්ධනය වීම භාවනාවේ දියුණුවට සරල සමාන්තරයි. භාවනා දියුණුවක් යනවනම් වෙනදා ආපු එකක් නැවත අහනකොට ඊට වැඩි ගැඹුරක් තේරෙනවා. ඒ සුතමේ ඥාණයෙන්ම තමයි අද කාලේ වෙනකොට පොත්පත් කියවීමෙන් ලබන්නේ. ඒ වගේම දෘශ්‍ය ශ්‍රාව්‍ය ක්‍රම මාර්ගයෙන් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සෝතමේ ඥානේ වර්ධනයක් යම් කිසි කෙනෙකුගේ භාවනා අනිසා සිද්ධ වෙනවා නම් එයාට එකම සූත්‍රයක් නැත්නම් එකම ත්‍රිපිටක පොතක් දිතුන් සැරේ හතර පහ සැරේ කියවන්න කියවන්න කියවන්න කියවන්න ඒකේ අර්ථ වැටහිම තේරුම් ගන්නවා. එතකොට යෝනිසමනස්කාරය වර්ධනයකුත් තියෙනවා. අනිකුත් භාවනා ගුණවල වර්ධනයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ නිතරම අපි බණ ඇහිමක යෙදෙන්න ඕන නැත්නම් ධර්ම පොතක් කියවීමක් ධර්ම සාකච්ඡාවක් ඒ කරමින් ඒ සුත අනුග්‍රහිතයක් කරන්න ඕනේ. ඒකට හිතට පොහොර දෙන්න ඕනේ. නුදුන්නොත් භාවනා ගමනේ සම්මාදිට්ඨිය ඍජු වීමේ බාධාවක් සිදු වෙනවා. එතකොට මේ අහුම්කම් දෙන දේ අහුම්කම් දෙන පුද්ගලයා අසත්පුරුෂයෙක්ද අසත් ධර්මයක්ද කියන එක. නැත්නම් සත්පුරුෂයක්ද සත් ධර්මයක්ද කියන එක මත ඒක පෙන්වලා දෙන්න සරුවචනංශේ සඳහන් කරනවා මේ සූත්‍රයේට ඉස්සලා සූත්‍රයේ ද්වේමේ භික්කවේ පච්චා මිච්ඡා දිට්ඨිය උපාදාය. කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත් අයෝනිසෝ මනසිකාරෝ. මහණෙනි ඔබලගාව දැනට මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි ඇවිල්ලා තියෙන ප්‍රධාන හේතු දෙකක් නිසා එකක් මෙතෙක් අහපු බණ වැරදි නිසා, අසත් ධර්ම නිසා. දෙක ඒ දෙහි කල්පනා කරනකොට නුවණින් කල්පනා නොකරන නිසා. ඒ නිසා අපි මෙතන වැරදිලා මේ මේ තාක්කල් අපේ මොලේ අපේ ඥානී අපේ මතකේ යම් වැරදි ටිකක් තියෙනවා අපේ ප්‍රകൃතිය වැරද්ද නිසා නෙවෙයි ඒ. අපි මෙතකල් අහලා තියෙන්නේ නෑහිය යුතු අසත් ධර්ම. එතකොට අපිට භාවනාවක් කරනකොට විශේෂයෙන් සිදී පැහැදි කටයුතු කරන අපිට තියෙන්න ඕන මොකක් හරි ක්‍රමයක් මේක සද්ධර්මයේද අසද්ධර්මයේද කියලා දැනගන්න. මේ කතා කරන මිනිහා සත්පුරුෂයේද අසත්පුරුෂයේද කියලා දැනගන්න. එහෙම නැත්නම් ආර ප්‍රකාශය තමයි කරන්න තියෙන මෙච්චරත් රට්ටු බනහද්දී ඇයි මේ තරම් රට නරක වෙන්නේ? අන්න ඒ සම්බන්ධයෙන් සරුවචනාංශේ සඳහන් කරනවා යම් කිසි විදියක සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්මයක් කියවෙනවා නම් ඒක දස කතා වස්තු වලට වැටෙනවා. අසත්පුරුෂයෙන් අතින් අසද්ධර්මයක් කියවෙනවා නම් දෙතිස් කතා වලට වැටෙනවා. ඒක නිසා අපි අද ඉන්නේ ජනමාධ්‍ය යුගයක. IT යුගයක sannivedana කියන එක අද ලෝකේ තියෙන වැඩිම පරිගෙවන රස්සාව ඕන තරම් තියෙනවා. නමුත් sannivedane කරන්නේ මොනවද? sannivedane කරන්නේ කවුද? අන්නේ දිහා බලනකොට බුදුරජාණන්සේ පෙන මේ දෙතිස් කතා කියලා දෙයක් තියෙන තිරිසං කතා රාජ කතා, තෝර චෝර කතා ආදී වශයෙන් අනුන්ගේ වල්පල් කුණු කන්දල් අහන්න අහන්න අහන්න අහගෙන ඉන්න වෙලාවේ සතුටක් තියෙනවා. නමුත් අපි දැනගත්තත් නොදැනගත්තත් ඒකාන්තයේ මිච්ඡාදිත්‍ය වැත්තට වැරදි දෘෂ්ටියකට අපි අපායට, පවට, මාර්ග පැත්තට අදිනවා. ඒ වෙනුවට ඇසිය යුතු දසකතා වස්තු බුද්ධජානන්සේ පෙළගස්සලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වගේ භාවනා කරන භාවනා වැඩමුළුවකට මුළු දිලා ඉන්නකොට සරුවත් සඳහන් කරනවා ද්වේ බික්කවේ ද්වම් බික්කවේ කරණීයං සම්නිපතිතාණං වෝ බික්කවේ ද්වම් කරණීයං මහන්නේ උඹලා කට්ටි එකතු වුණොත් කළ යුතු දෙකයි ධම්මීවා කතා අරියෝව තුන්නී භාව කරනවා නම් ධර්ම කතාව කරපන් නැත්තම් නිසද්දයක් මේක කවදාකවත් gedara dore නම් කරන්න බෑ gedara කරන හරියක් කරන්නේ අධර්ම කතා කච කචේ. කතා කරුවේ නැත්නම් gederin එලවනවා. ඔන්නෝම දෙයකට තමයි ගිහිගේ කියලා කියන්නේ. ඔන්නෝම දේවල් වල තමයි මේ සංഭാෂණ කියලා කියන්නේ. ඔන්නෝම දේවල් වල තමයි මේ පාටි කියලා කියන්නේ. එළියල උදේ ඉඳලා හැන්දෑ වෙනකන් ඒ තිරිසන් කතා කතා කර කර ඉන්නවා. කතා නොකරන මිනිහා කොන් කරන මේ සමාජශීලී නෑ, ප්‍රතික්ති නෑ, ප්‍රතිබල නෑ කෙනෙක් ඉස්සර කතා කරන්න බෑ. ඒක නිසා කතා නොකර සිටීම නිසද්ද භාවයේ ඒකට කියන්නේ නෝන්ජල්කමක් කියලා. ඒ නිසා භාවනා කරුවට විතරක් හරියන්නේ අපි සම්මා වාචා කියන එක එකක් Taman කතා කරන කතාව දෙකක් දෙක Taman අහන දේ පිළිබඳව එnde end end end end පෙළ ගැස්මක් එnde end end end ඍජු වීමක් නැත්තම් අපි කොච්චර ඇප කැප වෙලා ශ්‍රද්ධාවෙන් කටයුතු කරත් අර හොද හොද මඩි දැම්ම වගේ එක තැන පල් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මම හිතුවා මේ ධර්ම දේශනාවට ඇතුල් කරන්න කියලා. ඒ වාගේ ඇසිය යුතු කතා මොනවද කියලා සරුවචාන්සෙ පෙන්ලා තියෙන මේ දස කතා වස්තු. වල ධම්මීව කතා කියලා කියනවා සද්ධම්මයි කියලා කියනවා. දස කතා වස්තු වල බුදුජානක ඉස්ලාම් පෙන්නේ අපිච්ච කතා. තමන් අල්පේච්ඡ කතාවක් කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මහිච්ඡ කතා, එහෙම නැත්නම් මේ සුඛෝපභෝගී වෙන්න තියෙන කතා, එහෙම නැත්නම් මේ එකිනෙකා පරයාගෙන ගිහිල්ලවල මේ කාම වස්තු ලබා ගැනීම සඳහා මේ ලෝකේ තියෙන ප්‍රධාන වශයෙන්ම වෙළඳ දැන්වීම වල තියෙන මේ විකාරේ එහෙම නැත්නම් ජීවුනයි සම්මත සල්ලිකාර කම්පැනි වල තියෙන මේ අදහස අද අරණ්‍යක ඉඳලවත් බේරෙන්න බෑ. ගීගේ අතහැරලා අවිලා අරණ්‍යයකට වෙලා හිටියත් ඒ ලෝකයේ තියෙන මේ ව්‍යාපාරයට මේ පාරිභෝගිකත්වයට මේ සුඛෝපභෝගී රැල්ලට මුන්න විදියෙන්වත් අහු වෙන්න බෑ. එහෙව් ලෝකෙක ඒ වගේ සුඛෝපභෝගී දේවල් කරන රැල්ලක කවුරු හරි අල්පේච්ඡ කතාවක් කරොත් ඒකට සමහර වෙලාවට කියන සන්තුට්ටි කතා කියලා ලද දෙයින් සතුටු වීම පිළිබඳව ඒ මනුස්සයා සමාජයෙන් කොන් වෙනවා. ඒ මනුස්සයා මේ අද ඉදිරියට යන දියුණු සමාජික එක්කෙනෙක් නෙවෙයි පෙන්වන්නේ කෝපි කාලෙක කෙනෙක් කියලා. ඒක නිසා Taman ඇසුරු කරනකොට Tamanට ඇහෙන කතා නැත්තම් Taman කරන කතා අල්පේච්ඡතාවයට නිහතමානීකමට ආරපිරිබැස්මට පරිසර දූෂණය නොකිරීමට පාරිභෝගිකත්වයට අහු නොවීමට එහෙම නැත්නම් සුඛෝපභෝගී නොවීම පැත්තට අපි කතා කරන්නේ නැත්නම් දෙන්නේ දෙන්නේ එකතු වෙලා අරයාගේ මෙයාගේ වල්පල් කතා කරනකොට මේ සුකොපභෝගී පැත්ත කතා කරනවා නම් බැලූ බැල්මට ඒකේ නරකක්වත් වැරද්දක් නැහැ කට තියෙනවා කන් තියෙනවා. ඉතින් කතා කරාට ප්‍රශ්නයක් නැහැ. කොච්චරක් මිත්‍යා දෘෂ්ටියක් ඇති කරනවද? කොච්චරක් අසත් ධර්ම ශ්‍රවණයකට යනවද? කොච්චරක් තමයි අසත්පුරුෂයෙක් වෙනවද කියන එක කිරන්න මනින්ද උපකරණ නැහැ. ඒ තරමටම මේ කතාව හරහා මේ සුඛෝපභෝගික පුච්චානං කතා, අන්ධහර කතා, කියාපාණ්ඩ යන කතා නිසා ඒ තියෙන නරක නපුරු බලපෑම නිසා වෙන්නේ නැති මේ භාවනා කරාට Tamante එක ඉදිරියක් කරගන්න බැරි. ඒක නිසා භාවනා කරන ගමන් විශේෂයෙන් භාවනා කරන අය ඒ තමන් කරන කතා සහ අහුම්කම් දෙන කතා අල්පේච්ඡ කතාවට යොමු වෙනවා නම් අර පල්ලා යුනිවර්සිටි කීට ප්‍රොෆෙසර් කරන කතාව නෙවෙයි අර කන්දුරු වෙලා විවේකීව ඉන්න හාමුදුරන්ගේ කතාවලට අහුම්කම් දෙන්න යනවනම් අන්න එහෙමනම් හිතා ගන්න පුළුවන් මගේ සම්මා දිට්ඨිය හරියනවා යෝනිසෝමංස්කාරය හරියනවා මට ඇහෙන දේ මම කරන කතා හරි. ඒ නිසා අල්පේච්ඡ කතා සන්තුට්ටි කතා කියන එක අපේ සිංහලයා තුළ ඉතිහාසයේ තිබිච්ච මෙච්චර ප්‍රෞಢ જાතියක් වශයෙන් යන්න ඉස්සරහට තිබුණ ගැම්ම ඕකයි අපේ අපච්චින්න කාලේ කිව්වේ හම්බ කරන එක නෙවෙයි ප්‍රශ්නේ ඊදම් කරන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. හම්බ කරන එක කොහොම හරි උදේ ඉඳලා හැන්දෑවට කීයක් හරි හම්බ කරද. නමුත් ඒකේ වියදම දන්නේ නැත්නම් අමනේක් නම් පාරිභෝගිකත්වයට යන මිනිස්සෙක් නම් කිසිම ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද තරම් හම්බ කරතයි. අද ඉන්නවා මම හිතන්නේ අපේ අත්තල මුත්තල પરම්පරාවට වැඩිය අද ඉන්න හැම කෙනාම හම්බ කරනවා. මොකද එකක් රුපියල බාල්දු වෙලා තියෙන නිසා. නමුත් එක එකටවත් වේදම් කරන්න තේරෙන්නේ නැහැ. ඒ පොළොනරුවේ මේ නෑදෑකවල වල ගියාම අපි කියන්නේ එයත් කියන්නේ ඒ ගොයන් කපන කාලෙට අමු අමුම වගේ වී ටික විකුණනවා. පොළන්නේ පාහින්නේ මොනවත් නැහැ. තොගේ පිටි මිගුල සිගරට් පැකට් එක අරගෙන සිගරට් එක පත්තු කරන්නේ රුපියල් 10 කොලෙන් තමයි. ගාණක් නැහැ. එදාට මොකුත් නැහැ. අත්තපය විසි කරලා වැඩ කරන්නේ. දවස් 3 යනකොට අර වීවි කුණප කඩේටම ගිහිල්ලා ණය වෙනවා. ඒකටම දීලි වෙලා උකහාට තමයි බඩු අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා මේ වියදම් කිරීමේ ප්‍රශ්නේ වගේ මේ කට තියෙන බව හැබැයි ඒක පිළිබඳව නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ සත්තු අතර එකම එක සතයි කතා කරන්න දාන්නේ. ඌ නැහින්නේ මේක නිසා තමයි. මාළුවා නැහින්නේ කට නිසා කිව්වට ඒ හැම කාලා. මිනිස්සයා නැහින්නේ කතාව නිසා. අපායට යන වැඩි පිරිසක් කවදාකවත් කාය දුස්චරිත නිසා නෙවෙයි අපාය යන්නේ. මනෝ දුස්චරිත නිසා නෙවෙයි අපාය යන්නේ. වාග් දුස්චරිත. නිසා සබාවක තලයක ඉඳ වුණොත් දවසකට කරගන්න අකුසල මෙච්චරයි කියන්නේ. ඒ සීමාවක් නැහැ නේ කතාව පිළිබඳ කිසි කෙනෙක් කිසි කෙනෙක් පොත් බැීමක් කරන්නේ නැහැ. පුළුවන් තරම් කතා කරනවා. මේකට තියෙන හොඳම නිදර්ශනය තමයි ඔය වෘත්තීය වශයෙන් කතා කරන පිරිසක් තමයි ගුරුවරු. නිසා ගුරුවරුන් දවසට පැය 5යි රස්සාව කරන්න ඕන. මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. එහෙම නැත්නම් high blood pressure එහෙම නැත්නම් මානසික ආතතිය අපිට පේන්නේ නම් ඔය කතා කරාට මොකද්ද ඉතින් ඔය නිකන් තියෙන කටනේ. නමුත් වෙන්නේ මේ අසත් ධර්ම පැත්තට තමයි කතාව තියෙන හරිය 99%ක්ම තියෙන්නේ. ඒ වශයෙන් බannෝ කතා නොකර ඉන්නේ කොහොඳයි. කතා නොකර ඉඳලා බෑ සරුවචනන්ගේ සත් ධර්මේ කතා කරන්න ඕන. ඒක මොකද ඒක අපචිතාවය ගැන කියලා දෙනවා අපට. ඒක අපිට සන්තුෂ්ඨිතාවය ගැන කියලා දෙනවා. ලද දෙයින් සතුටු වීම කරපන්. ගෙලින් අපි සත් ධර්මේ අහන්නත් ඕනේ කතා කරන්නත් ඕනේ. නමුත් අපිට කතා කරන්න වෙලාවකුත් නැහැ, අහන්න වෙලාවකුත් නැහැ. මොකද ඒ තරම් අර මේ තිරිසන් කතාවලට අසත් ධර්ම වලට අහුම්කන් දීම සැර වැඩිකම නිසා. ඒ නිසා දැන් දරුවෝ කවදාකවත් දෙමව්පියොත් එක්ක කතා කරන්නේ නැහැ, ගුරුවරුත් එක්ක කතා කරන්නේ. ඒගොල්ලෝ කෙලිම ටෙලිවිෂන් එක මේ ටෙලිවිෂන් එකයි කම්පියුටර් එක විතරයි කතා කරන්නේ. අම්මට තාත්තට කතා කරනවා සෙල්ෆෝන් එකෙන් තමයි කතා කරන්නේ. අල්ලපු ගෙදරට අල්ලපු කාමරට කතා කරන සෙල්ෆෝන් එකෙන්. මොකද මේ යන්ත්‍රය හැර ලේසියාට. ධම්මල තාත්තට ගියාම උපදෙස් දෙන්න පටන් අර ගන්නවා හිටගෙන කතා කරන්න එපයි කියනවා নানা ආකාර ප්‍රශ්නේ කම්පියුටර් කවදාකවත් කියන්නේ ඔළුවෙන් හිටගෙන කතා කරත් ඒකට ප්‍රශ්නයක් නැහැ ටෙලිවිෂන් එකේ ඉස්සරහා කොයි විදියට හිටියත් ප්‍රශ්නයක් නැහැ දැන් බණක් අහනකොට නම් බිම වාඩි වෙන්න කියනවා ඉතින් ඉරියව්වක් තියෙනවනේ. ඒ නිසා අද හැදෙන પરම්පරාවට ඉතින් මේ නාස්ති කරන්නේ දෙමව්පියෝ තමයි. ওই දරුවෝ උපත්යෙන් දරුවෝ නරක જાතියක් නෙවෙයි. ඒ දරුවන්ට ඇහිලා තියෙන දේ ඒ හිතයි පහසුටයි ඔය යන්ත්‍රාරන් දුන්නාට පස්සේ ඇහෙන්නේම ඔක තමයි. ඒක නිසා අපිට අනිත් පැත්ත හරවන්න ඕන නම් මේකයි. සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ ආශ්‍රයයට අවශ්‍ය නම් මේ අල්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා නිතරම බුදුරජාණන්සේ කතා කර සඳහන් කරලා තියෙන්නේ මේ ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව විවේක වේයන් එහෙම නැත්නම් දෙපැත්තෙන් පත්තු කරපු ඉටිපන්දම වගේ දෙකොණ විලක්කෝ වගේ මේක පත්තු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. සෙනඟ මැද ඉන්නවයි කියලා කියන එක වෙනමම මානසික ආතතියක්. ඒ නිසා අපිට දවසේ කොච්චර වෙලාවක් තියෙනවද Tamanට කියලා විවේක වෙන්න නැත්නම් Tamanට කියලා හුදේකලා වෙන්න. සුමානේ කොච්චර වෙලාවක් අපි ඒ සඳහා වෙන් කරනවද? මාසෙන් කොච්චරක් වෙන් කරනවද? අවුරුද්දෙන් කොච්චරක් වෙන් කරනවද කියලා බැලුවොත් පැය 24 මදි වැඩ කරගෙන යනවා. ජී මහන්සිලා හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ඔක්කොම Tamanගේ හුදේකලාව කැප කරලා සෞඛ්‍ය කැප කරලා අන්තිම අවුරුදු 55 වෙනකොට ඕන්න මාරාන්තික ලෙඩක් එනවා අර හම්බ කරපු තීරම ඒකට වේදන් කරලා හිඟන්නේක් වගේ මැරලා යනවා. ජීජේ ඊටාම හොඳම ලස්සනම වයසේ මේ අධ්‍යාපනයේ කියන කුණුහරුපෙටයි රස්සාව කරන්නයි. ලස්සනම කාර්ය ගත කළ 55 විල්ල ඕන 60 පිටල හොට බිම යනකොට විතරක් වෙනවා භාවනා මධ්‍යස්ථානට වෙයි මොකද මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා බහින්න බැරි හදන්න බැරිද භාවනාවෙන් කියලා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙලා එතකොට එනවා භාවනාව හදාගන්න. එතකම් මොකද කෙරුවේ? එතන කිරුවේ හම්බ කරන එක. දැන් කොහොම හම්බ කරපුවා? ඒ ඔක්කොම ඉවරයි මේ ලෙඩේ හින්දා. පුදුමාකාර කැම්පිරිල්ලක් අඹරා. කිසිම දවසක තේරෙන්නේ නැහැ මේ සෞඛ්‍ය තියෙන විවේක මනසේ කියලා. අපි බලන්න පුළුවන් තරම් ඉක්මනට ජනප්‍රිය වෙන්න. අපි දන්න පුළුවන් තරම් ඇලි ගලි වාසේ ආලිංගණය. ඉතින් ආලිංගණයට ගියාට පස්සේ අරිටවන්තම දෙපැත්ත වත්තු කරා වගේ එන්න එන්න එන්න වෙන්නේ තමන්ගේ අර අවිවේක ගතිය නෙවෙයි අවිවේකයට කැමැති කෙනා නෝන්ජලෙක් වෙනවා. භවීකට කැමති එක්කන සමාජශීලී නොවෙන්නෙක් පාටපත් වෙනවා. ඒක නිසා අද මේ තුරුණු වියේ ගත කරන අවුරුදු 12ත් 24ත් අතර ගත කරන වයස් සීමාවේ ඉන්න දරුවෝ ගැන ඒ කරන සමීක්ෂණ නැත ඒ කටියේ තියෙන අපරාධයයි මෙච්චර වැඩි කියලා හොයන බලනකොට පේනවා ඒ ගොල්ලන්ගේ තියෙන නිතරම වැඩි හිටියෙක් කාෂ්ඨ කරන්න කැමති නෑ සත්පුරුෂයෙක් කාෂ්ඨ කරන්න කැමති නෑ සම මට්ටමේ තමන්ගේ වයස කට්ටියත් එක්ක එකතු වෙලා ඒ සෙල්ලක්කාර ජීවිතයට යන්න ඕනම දෙයක් කැප කරනවා. ඒ කැප කරන දෙයට හරියන්න රජේ නීති රැපේනවා. රජේ කවදාකවත් මේ වැඩි හිටියෙකුට සත්පුරුෂයෙකුට ඕනේ නීති මොකක්වත් නැහැ ඔක්කොම අයින් කරනවා. අයින් කළ වෙලාව මේ පයින්රි ලෝන්ට ඉනිමම් බඳින. ඒ වගේ සෙල්ලක්කාර වයසේ ඉන්න අයට ආණ්ඩුව බලය අතර දෙන අර වඳුරට දැලිපිහ අතර දුන්නා වගේ කඩුව අතර දුන්නා වගේ එවැනි සමාජයකට ගිහිලා බලහන් ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා කොච්චර ඔඩුවෙන් හිටගත්ත ලෝකයක්ද තියෙන්නේ මොකද අපි හැදිලා තියෙන්නේ සම්ප්‍රදාන කූල ආසියාකරයේ ගැමි පරිසරයකනේ ඒත් එක මේ අපි හිතානින දියුණුම සම්මත රටකට ගිහිල්ලා බලනකොට කෝම්බයක් තියෙන මොකක්වත් ඇතුලේ හරපද්ධතියක් නැහැ. එන ගහච්ච සොම් පිටිනියක් වගේ ඒ මිනිස්සු කතා කරන දේවල්, ඒ මිනිස්සු අගය කරන දේවල් කොහෙද යන්න හදන්නේ කියලා බලනකොට අනේ මුණ්ඩ තියෙන ලොකුම හූනියම තමයි ලොකුම සාපේ තමයි මේ ඉල්ලන තැන යරියව ගමන් මැරලා නැහිනවා. අපුදුමාකාර ලෝකයක් අද තියෙන්නේ. නමුත් කාටවත් බැරි වුණා මේ අවුරුදු 2600 ඇතුළත මේ බුදුහාමුදුරුවෝ කියන මේ පවිවේක කතාව සම්මාදිට්ඨියට යොමු වෙනවා කියනට අභියෝග කරන්න කෙනෙක් නම් ලෝකේ මං කවදාකවත් දැකලා නැහැ. ඒ අපේ කර්මය නිසා, කැඹිරිල්ල නිසා අපි මේ විවේකේ පාවා දීලා පුදුමාකාර ඉටිපන්දම දෙපැත්තේ පත්තු කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් එහෙම කෙනා භාවනා කරන්න ගියාට සම්මා දිට්ඨියට කැමති වුණාට යෝනිසුමනසිකාට කැමති වුණාට ඒක නිකන් විහිළුවට කියන්නේ සඳ උදේ ඉඳලා සිකුරාද හැන්ද වෙනකන් අයෝනිසුමනසිකාරයයි මේ නරක කතයි. දෙනසුරාද සඳ දෙක ඉරිද දෙක ඕම් පන්සල් ගිහිල්ලා හොදනවා අර ඔක්කොම. අර දවස් 7 5ක් ගානෙව්ව හොදන්න හදනවා. කොහේ හොදන්නේ? ඉතුරු දවස් පහේම අර අමුඩ ගහගෙන කරන්නේ අර කක්කාවේ ගැලෙන එක තමයි. හොතෝද මඩේ දාන එක තමයි. ඉතින් ඒ නිසා මේක දිහා බලලා විවේකීව බලලා මේ බඩ කියන්නේ මිනිසෙගේ බඩ කියන්නේ තුන් වේලක් මේක කවන්න ගියාට Tamange ඔලු ගෙඩිය තරම් ප්‍රමාණයක් මිනිහෙක් දවසට කන්නේ ඕකට කොච්චර නැහින්න ඕනේද කියලා. ඒ ඔලු ගෙඩිය තරම් බත් ටිකක් උපයන්නේ මේ තරම් ඕවර් ටයිම් කරන්න ඕනේද? මේ තරම් පෙට්‍රල් පුච්චන්න ඕනේද? කාණ්ඩ නෙවෙයි මේකේ තියෙන්නේ බදාගෙන කෑමක් තියෙන්නේ. මේ සංഭാෂණ සී. බුදුන් මේස සලසන්න හදන. කාණ්ඩ නෙවෙයි. ඉතින් ඒ නිසා මේ කාලේ ඉවරලා ඒකෙන් ලෙඩක් හදා ගන්නවා ඊට පස්සේ විවිකයක් නැති වෙනවා. ඉතින් කිව්වොත් එහෙම බණ භාවනා කරන්න කියන අම්මෝ කොහොමද මේ මේ වැඩ අර වැඩ මේ වැඩ කියලා විවේකයේ පැත්තට කතා කරනකොටත් කැමති නැහැ. ඒක සමාජයේ පසුබාහන ගතියක් වෙලා. නමුත් ਸਰවචනාංශී ජාතක කතාවල එහෙම නැත්නම් ඒ කුමාර කලතාවේ බුදු වුණාට පස්සේ දිගටම උන්වහන්සේට විතර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ආකර්ෂණයක් කාගේ ළඟවත් තිබුණා නම් පුළුවන් තරම් විවේකයේ අගය කරන ජීවිතයක ඉඳගෙන විවේකයේ කියන බුදුරජාණන් කියනවා මම විවේකයට බරව විවේකයට නින්නව විවේකයට නතු වෙලා ඉඳගෙන මා කරා පැමිණෙන රජවරුන්ට ඇමතිවරුන්ට රාජරාජ අමාත්‍යවරුන්ට තිත්‍ය තිත්‍ය ශාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට විවේකයේ වටිනාකම කියනවා. අවිවේකයේ වටිනාකම කියන හැබැයි මම ඊට ඉස්සෙල්ලා මම විවේක වෙලා. ඉතින් කැමැති කෙනා එයා සද්ධර්මයට කැමැති කෙනා එයාට මේ සම්මාදිට්ඨිය හරියනවා යෝන්සමංස්කාරය හරියනවා අකමැති කෙනා අපිට වෙලා නැහැ ස්වාමීන් වහන්සේ වැඩ තියනවා කියලා යනවා. ඒ කන්දරක සූත්‍රයේ පේස කියන මිනිස්සයා සරුවචනසේ ළඟට එනවා ඇවිල්ලා කියනවා අනේ මෙච්චර ලස්සන සුන්දර හැන්දාවක බාණ්ඩ උපවහන්සේ ගෝලියොත් තියාගෙන ලස්සනට මේ විවේකී බුද්ධ විඳිනවා මමත් සිල් රකින්න කෙනෙක් කියලා වන්දනා කරලා එතකොට බුදුරජාණන්සේ කියනවා හොඳයි එහෙනම් මේ ලෝකයේ තියෙන පුද්ගල හතරක් ගැන මම කියලා දෙන්නම් කියලා අනේ ස්වාමීන් වහන්සේ අපිට හරියට වැඩ ගෙවල් දොරවල් වල වැඩ තියෙනවා අපි යන්නම් කියලා. යන්න ඇරලා බුදුරජාණන්සේ ආනන්ද හැමරට කියනවා මේ මනුස්සයා මේ වචන ටික ඇහුවනම් සෝවාන් වෙන්න පින තියෙනවා. gedara වැඩ. එතකොට ආනන්ද හැමතෝ විජහාට ඉදිරියට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ යාගේ වෙලාවේ කුණාට ඔබ වහන්සේගේ මේ පුද්ගල වර්ග හතර ලෝකානුකම්පාවෙන් අපිට දේශනා කරන්නයි කියලා උන්වහන්සේ ගත්ත ටික තමයි කන්දරක සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් අර මනුස්සයාට බුදුහාමුදුරන්ට පේනවා මේ මනස තා පොඩ්ඩක් මෙතන හිටියානම් එයාට හම්බෙන ධර්ම ටිකෙන් ඒ පින තියෙනවා ඉදිරියට යන්න. නමුත් අර පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. ඒ යුතුයකම් එහෙම නැත්නම් සමාජයේ තියෙන ඇලීම් බැඳීම් නිසා බුදුහාඳුරෝ බණ කියද්දී ස්වාමීන් වහන්සේ අපිට වැඩ ගොඩක් තියෙනවා අපි ගියෝනේ ස්වාමීන් වහන්සේ ඒ නිසා අපි යන්නේ ඉතින් බුදුන් කියන හොඳයි එහෙනම් කාලේ තේරුම් ගන්නයි කියලා. ඉතින් බුදුහාමුදුරටත් බෑ ඒ ඒ තියෙන ඒ කාමයට තියෙන ආසාව කාමයට පහඳින ගතිය කාමයට කඹරන ගතියට උත්තර බඳින්න බෑ. හැබැයි මේ මිනිස්යාට තේරෙනවා නම් අපිත් හම්බ කරන්න ඕනේ අපිත් කරන්න ඕනේ නමුත් මේ පරතෝ ഘോഷය තියෙන්න ඕනේ අපි ඒ නිසා විවේකයට බර කතාව විවේකීව ඉන්න කෙනෙක්ගේ කතාවට අහුම්කම් දෙන්න ඕන කියලා. එහෙමනම් තේරෙන්න පටන් ගනී අම්මා අප්පාගෙන්වත් ඇහිච්ච නැති බණක් ඇහෙනවයි කියලා. නමුත් අපි විවේකයට කැමති නෑ. විවේකයට බයයි. විවේකයේ අපි කොන් වුණා වගේ දැනෙනවා. ඒ නිසා අපිට ධර්මයෙන් ඈත් වෙනවා අපි, බුදුන්ගෙන් ඈත් වෙනවා අපි, සංඝයාගෙන් ඈත් වෙනවා අපි, සීලෙන් ඈත් වෙනවා. අපි මේ සිල්පද තේරම කැඩෙන්නේ සෙනගක් එක්ක ඉන්න ගියාම. විවේකයේ ඉන්නකොට මොන සීලයක්වත් කැඩෙන්නේ නමුත් අපි සිල්පද කැඩිලා හරි කමන්නේ මේ සෙනගස්සේ ඉන්න තියෙන ආසාව සනුවරේ ඉන්න තියෙන ආසාව ඉතින් සයිතුන දෙ මාරත් එක හිටියත් කමකුත් නැහැ කෙලස් තිබ්බත් කමකුත් නැහැ අයුනුසමස් කාලති වුණත් කමකුත් නැහැ මිච්ඡා දිට්ඨි වුණත් කමන්නේ සෙනගතලේ ඉන්න තියෙන ආසාව ඒක නිසා එවැනි එවැනි පිරිසකට එවැනි ආශාවල් තියෙන සමාජයකට බුදු බණක් සංවේදනය කරනවා කියුවාම බොහෝ දෙනාගේ ප්‍රියමනාප භාවයට යන්නේ බොහෝ දෙනා කැමති බුදුහාමුදුරු බුදු වෙන්න ඉස්සලා සිද්ධාර්ථ කුමාරයා කතා අහන්න නම් අම්මෝ සාදු සාදු කී කියහන. ජාතක කතා අහන්න අම්මා තොරංගා. තොරන් වන්දනාවෙත් යනවා. ඔය බුදුහාමුදුරු කියන අනියව තේරෙන්නේ අප්පා හරි අමාරුයි අපිට කියලා සිද්ධාර්ථ කුමාරයා කතාව අහන්න කැමති ජාතක කතා අහන්න කැමති බුදු වුණාට පස්සේ කියන චතුරාර්ය සත්‍ය කතා ශුන්‍යතාපට සංවිත කතා නිබ්බාන පරිදි තේරෙන්නේ නැහැ නේ ලේචීටත් පහසුවටත් අර පවිවේකී පැත්තක දාලා සෙනගත් එක යෙදෙන කතා. ඒ වගේම සරුවචන සඳහන් කරන මේ පවිවේකී කියලා විවේකී හොයාගත්ත පස්සේ කාලා බුදියන එක නෙවෙයි වැඩේ. ඒ ලබාගත් කාලේ පරියන්කෙන් සක්මනේ නිතරම විරි ආරම්භ කරන්න ඕන. තෙනකින් අයින් වුණයි කියපුවම උගෝ දෙනකොට සිද්ධ වෙන්නේ නිදිමත එනවා, කම්මැලි වෙනවා, පැත්තකට යනවා. සෙනගෙක ඉන්නකොට නම් අපි කොහොම කොහමද ඉතින් නාටකම නටාගෙන ඉන්නවා. නමුත් විවේක වුණාට පස්සේ ගොඩාක් මේ කුසීතකම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ කුසීතකමට යන්න දෙන්නේ නැතුව විරියාරම්භ කතා තීරුම් ගන්න ඕනේ මම මෙච්චර ජනතාවකින් නෑතිය පිරිසකින් මෙච්චර වස්තු භෝගයකින් මං අයින් උනේ මේ පැත්තකටලා කුසීත වෙන්න නෙවෙයි කියලා වීරිය ඇති කරන කතා ඒ වගේම අසංසග්ග කතා සංසග්ගය කියලා කියන්නේ ඇලි ගලී පිළිබඳ කරන කතා. අද ජනමාධ්‍ය ගත්තොත් 100%ක්ම සංසර්ග කතා තියෙනවා. ඉතින් එවැනි ජනමාධ්‍යයක් දිගේ ගියාට පස්සේ අවුරුදු ගාණක් ජාතියකට මොකද වෙන්නේ? પરම්පරා කීයක් මේක යනවාද? ඒ නිසා අද බටහිර ලෝකේ තන්නේ ක්‍රම ආණ්ඩු පෙරලන එකම බලවේගයේ ජනමාධ්‍ය විතරයි. ඒ ජනමාධ්‍ය වල වැඩ කරන ලෝකේ ඉන්න අන්තිම ජඩ නැහැදිච්චි පට්ටවඳුරු නොකෑමන දහවදුර හැත්තා. උන් තමයි මුළු ලෝකෙම පාලනය කරන්නේ. මේ ලංකාව මේ ළඟදී ආව පත්‍ර වාර්තාකාරයෙක් මම කිව්වා තොපි එකෙකුට විලි ලැජ්ජ නැති જાති. තොපි එකෙකුට බය ලැජ්ජ නැති උන් තමයි ජනමාදී ඉන්නේ කියලා. ඇයි ස්වාමීන් වහන්සේ මං අඳුර ගන්නත් ඉස්සෙල්ලා මට බයින්නේ කියලා. මං කොහොමද තෝ අඳුරනවා නම කියනකොට. නෑ ස්වාමීන් අපි නම් සත්‍ය ප්‍රකාශ කරනවා. මං කිව්වා සත්‍ය ප්‍රකාශ කරන්නේ හෙට gedara. තොපිට තියෙන්නේ අරහෙන් කියන පණිවිඩේ මිනිසුන්ට දීපල්ලා දීලෙවල කොහොම හරි මේක විකුණපල්ලා 10 15 සැරයක් දීලා මිනිස්සු කොහොම හරි බය කරලා තියාගෙන හිටපු තරමට උණ්ඩලීසි. ඉතින් භයානක අපරාධ පෙන්නනවා, භයානක ලෙඩ රෝග පෙන්නනවා. මේ බත් කාපිව දිරවන්න බඩ දන්න මොනවා හරි පෙන්නනවා. අපේ අම්මන මරි ජනතාවත් අමාරුවෙන් හම්බ කරන කාලා ටෙලිවිෂන් එක බැලුවේ නැත්තම් නිින්ද යන්නේ. අඩු ගානේ ප්‍රවෘත්ති හරි බලන්න ඕන. ඒසාර මුළු ලෝකෙම තියෙන කුණු හරප ටික තේරම අර පැයට බුදුන් ඉක්මනට කියවන්නේ ඒගොල්ලෝ. ඒක බලන්නකො ප්‍රවෘත්ති කියනකොට අර පැය ඇතුළත විනාඩි 5 ඇතුළත මුගේ ඔළුවට ඔක්කොම දාන්න ඕන. ඉතින් දැම්මට පස්සේ ඉතින් දත් පිටිකක් ආ බුදියාගෙන. ආය උදේ පාන්දර රවුන්ඩ් ගහන ගිහිල්ලා හම්බ කරනවා හම්බ කරලා බත් කන ගමනුත් අර කුණු හරප ටික බැලුවට පස්සේ ඉතින් ඔක්කොමලා එක පවුලේ බලනකොට අම්මලා තාත්තලා අද දරුවන් අතර සාචාරයක් මොකුත් නැහැ ඉතින් ඒක නිසා මේ සංසග්ග කතාවේ භාවනා කරනකොට විතරක් අපි මේ මූලික උපදේශ දෙල දිනා මෙතන එකිනෙකා කරන හඳුනා ගන්න නෙවෙයි අපි භාවනා වැඩමුළුකට ආවේ. සමාජශීලී වෙන්න නෙවෙයි. නිසා කරුණාකර මේ හම්බ වෙච්ච වෙලාවේ මේ ගහක් මුලට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. ශුන්‍යාකාරගත වෙන්න. අරණ්‍යගත වෙන්න. එතකොට හිතගත සැනසෙනවා. හරි අමාරුයි. අමාරු වුණාට සද්ධර්මයේ කියලා කියන තියෙන ඕකයි මේ ටික නැතුව අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා ඒ ටික නැතුව සීල කතාවක් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ ටිකෙන් තොර සීල කතා නැහැ. ඒ නිසා මේ පළවෙනියෙන්ම තියෙන පරිසරය සකස් කිරීම ඒක තනි කර ජනමාධ්‍යට විරුද්ධයි. එනනම් තනි කර අපි අද දිනුවයි සම්මත කරලා අපි අඬ හදන පවුල් සංස්ථාවේ අගයන් ආඩම්බරට විරුද්ධයි. ඒ ටික නැතුව කවදාක සීලයක් හිටින්න බෑ. ඊට පස්සේ තමයි මේ පහ හරි ගියාට පස්සේ තමයි සීල කතා කතා කරන්නේ. සීල කතා කියන්නේ හික්මීම. සීලය කියලා කියන්නේ සදාචාරය. සීලය කියලා කියන්නේ බයලජ්‍ය දෙක. ශීලයේ කියලා කියන්නේ අපේ සංස්කෘතික බෞද්ධ සංස්කෘතිය මහාත්ම ගතිය. අර ටික නැතුව අපි කොච්චර සිල්වන්තයි කියලා පේන්න ගියත් ඒකේ කිසිම හික්මීමක් ගන්න බෑ. ඒ නිසා සීල කතාවට එන්න නම් අර මුල් ටික පිළිබඳ දවසින් දවස දවසින් දවස Tamanට තේරෙන්න මම වඩ වඩාත් අප්පිච්ච කතාවට කැමති, සන්තුට්ටි කතාවට කැමති, විරියාරම්භ කතාවට, අසංසග්ග කතාවට අවිවේක කතාවට කැමති අන්නේ ගතියක් පේනවනම් හිතා ගන්න පුළුවන් ඔන්න බුදුහාමුදුර වැඩ ධර්මයේ වැඩ එnde ende ende භාවනාව හරියනවා. ඒ කෙනාට සීලයක් රකින්නවා කියන එක අමාරු නෑ. අපි උපසම්පදා වෙච්ච වෙලාවේදී හිටපු ඒ ස්වාමීන් වහන්සේ ගල්දුවේදී කිව්වා අපිට මේ කැලේකට ගිහිල්ලා අපේ ලොකු ස්වාමීන් වහන්සලා ඇති කළ තියෙන වාතාවරණයේ ශිල්පදයක් කඩන්න බෑ. කැඩෙන්නේ නෑ. මොන කිරුවක ශිල්පදයක් කැඩෙන්නේ නෑ. මොකද පරිසරය හදලා තියෙන නිසා ඒකට දැම්මඩ පස්සේ පේන්නේ එලිමාංශිතකත උඩට දැම්මා වගේ කාමභෝගියාට. ඉන්න හිත දෙන්නේ මේක කිසි ටෙලිවිෂන් නෑ රේඩියෝ නෑ පොත් පුවත්පත් නෑ අල්ලාපල්ලා පැත්තේ නෑ බණක් භාවනා කරගෙන ඉන්න තියෙන්නේ. ඉතින් ඒකට අසත්පුරුෂයාට ඉන්න බැරි නිසා මේ නිස්සාරණ වගේ වැඩි තැන් වලට පෞද්ගලික හමුදාවල් ඕනේ නෑ. පුළුවන් නම් බත් කාලා හිටපන් මේකේ බත් කන්න බෑ අසත්පුරුෂයාට. දුවන්නේ රෑ යන්නේ ගෙදර. හඳේ එන්නේ නම් කොහොද වැඳගෙන බැඳගෙන බොහෝම ආසාවෙන් තමයි එතුණින් ආහොඳ කාලා හිටපන්කෝ. බත් වේල් දෙකක්යි. ඉන්න බෑ. භූත බලවේග කියයි, බය වෙනවයි කියයි, තනි වෙනවයි කියයි, සර්පය ඉන්නවා කියයි, নানা ප්‍රදේවල් ඊට වැඩිය හොඳයි අසත් ධර්මයි. ඊට වැඩිය හොඳයි මේ ජලයා කෙරේ, කුලයා කෙරේ ඇලී ගත කරන එක. අනේ මට නම් මේ සර්පයෝ හරීෂෝ. උන්ගේ නෑ අපි ගිහිල්ලා උන්ගේ පෑගුවේ නැත්තම් උන් කන්නේ නෑ. මිනිස්සු නම් පාගන්න ඉස්සලා කනවා. එළවෙලව කනවා. එනිසා සීලයක් කරන්න බෑ. මං කියන්නේ සිල්ලුතුන් නගරයක නෑ කියලා. ඉන්නවා එක්කෙනෙක්වත් ඕගොල්ලන්ට අහුවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අඳුර පාන જાතියක් නෙමෙයි. ඒගොල්ලෝ හම්බෙච්ච විවිකේ අරගෙන තම තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්නවා. බොහොම අමාරුවෙන් බේලනම තියත්තොත් කැමැති පවිවේකයට. ඊට පස්සේ සරුවත් යන සංගණ යම් කිසි කෙනෙක් ළඟ සීලේ නැත්තම් මේ කියන විදියට එයාට සමාධියක් කවදාකවත් හරියන්නේ නැහැ. අපි අපි හුඟක් කරාට භාවනා කියලා අල්ලගෙන තියෙන සමාධිය තමයි. සමාධියක් හරියන්න බෑ සීලයක් නැතුව. ඒක හරියට ඔපරේෂන් තියටර් එක ශල්‍ය කර්මයක් කරන්න බෑ ලෙඩා ජීවාණුහරණය නොකර. ශල්‍යගාරේ ජීවාණුහරණය නොකර. වෛද්‍යවරයා ජීවාණුහරණය නොකර. එහෙමනම් අපිට ඔපරේෂන් කරන්න පුළුවන් කුස්සියයි කක් කුස්සියයි දෙකේම. එහෙම කරන්න බෑ. ඒකට ඒ ශල්‍යගාරයට යන්න ඕනේ ගිහිල්ලා ඔක්කොම සහතික කරන්න ඕනේ මෙතන ජීවාණුහරණය කරලා තියෙන ඊට පස්සේ තමයි ඔපරේෂන් එක කරන්නේ. ඒ වගේ තමයි සීලය පිළිබඳව Tamanට අදි සීල ශික්ෂාව දිහාට වඩා වඩා ගැඹුරු සීලේ දිහාට නැමියාවක් නැති කෙනා මේ නම අර මරණ ගවල් වල සිල් රකින්නේ සිල් දෙන්නේ පන්සිල් දෙන්නේ ඉඳගෙන සිල් ගන්නව නැගිටිනකොට නෑ සිල් දෙන්නම එපායි මට මිනිහට පින් සිද්ධ වෙන්න කියලා කට්ටියම ආයින් ඉන්නේ දැන් ඔල වාඩි වෙලා නමස්කාරය කියන්න කියලා ඉතින් ඉන්න හරි ඔක්කොම බීපු යක්කු ඉන්නේ. ඉඳගෙන ඉවරලා පන්සිල් පදල් ගන්න පොඩි ළමෙක් ගියාලු දවසක මේ මල ගෙදරට ගිහිල්ලා ආවිල්ලා ඉවරලා ඇහුවලු මේ කොහෙද කියලා මල ගෙදර කියලා ඊට පස්සේ කිව්වලු මොකද උනේ කියලා. හාමුදුරු කෙනෙක් ආවා. නමස්කාරය කියන්නේ කිව්ව කවුරුත් කිව්වේ නැහැ. හාමුදුරු තනියම සිල් අරගෙන ආපහු ගියා කිව්වා. අයියෙන් කියන්නේ සිල්පද මොකද කියුණොත් බැරි වෙලාවක් දන්නව නැගිටපුවම කැඩනවයි කියලා. සිල්පද කියන්නේ රහසෙන් වාගේ. ඉතින් හාමුදුරුවෝ විතර සිල් ගන්නවා ඒකලා දිහි ගියෝ වැත්තකට යනවා ගියෝ රකින්න සීලේ ඒ වගේ. එනිසා ලංකාවේ නිවන ලංකාවේ සීලේ කංකුම් වගේ කියලා බුරුමේ කියන්නේ. අත්ත පහකට සලකන්නේ. කවදා හරි කතෝලිකෙක් මේකට ආපු දවසේ ඒ මනුස්සයා සතෙක් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගතට පස්සේ කවදාකවත් ඒ මනුස්සගේ හැදියාව නිසා කවදාකවත් කරන්නේ මේ අපි අරාබිකාරයකට ඉන්න බැරුව ගියා මනස රෑම ගියා කියලා මට ලියුමක් එවලා තිබුණා මට අමාරුයි ස්වාමීන් වහන්සේ මට මේ විවේකයේ ඉඳලා හුරු නෑ බැඳපු නෝන ලංකාවේ කෙනෙක් නිසා මම මේ ආවේ හැබැයි මම ඔබ වහන්සේට සහතික වෙන්නම් කිව්වා ඔබ වහන්සේ ළඟද ගත්ත පන්සිල්මයි ගත්තේ අර සිල්ගන්න මම මැරෙනකන් ආය කවදාකවත් මගේ ඇදින් සිල්පතක් නම් කැඩෙන්නේ නෑ මට පුදුම හිතෙනවා මේ වගේ අදිෂ්ඨාන ශක්තියක් මනසට තියෙන එක අපි සිල් ගන්නේ සමාජ ධර්මෙට ඒකෙල්ල දවල් මිගිල් රෑ දනියෙල් හංගලා සිල් පැට කැඩුවට කමක් නැහැ. පෙනෙද්දි සිල්වත් කමක් පේන්න තියෙනවා. එහෙම දෙන්නෙකුට කදාකත් සමාධියක් නැත්නම් හිතේ කලාශයක් නැහැ. ඒ සමාධිය නැතුව දැකිය යුතු දේ ඇති හැටිය දැකීම නැත්නම් ওই කියන යෝන්සු මනසිකාරය එහෙම නැත්නම් අපික විශේෂයෙන්ම සම්මා දිට්ඨිය එන්නේ නැහැ. ඒ නිසා මේ පිරිසට මම මේ බයකරනද පිරිසට හිත වටන්න කියන කතාව නෙවෙයි. මේ පිරිස ගත්තොත් අද ලෝකේ ඉන්න මේ සඳහා උනන්දු වෙන හොඳම පිරිසක් මේ. නමුත් මේ පිරිස දන්නේ නැතුව මේ අල්පේච්ඡතාව වෙනුවට මහිච්ඡතාව ගැන කතා කරනවා. මහිච්ඡතාව පරිසරවල ජීවත් වෙනවා. සන්තුට්ඨීතාව වෙනුවට හිගකම් බැරිකම් නැතිකම් කිය කිය අයිතිවාසිකම් සඳහා සතක් කරනවා. පවිවිකතාව වෙනුවට ජන කුණයා කරේ කණයා කරේ යජී කෙනි පිළිමත කතා කරනවා. විද්‍යාරම්භ බව වෙනුවට විවේකයක් හම්බෙච්ච ගම හිත කුසීත වෙනවා. එහෙම නැත්නම් අසංසග්ග කතාව නැහැ. ඒ නිසා මෙතනින් මේ පැත්තට හැරෙනවයි කියන එක නැත්නම් සද්ධර්ම ශ්‍රවණයට හැරෙනවයි කියන එක හැබෑ වෙනසක් ජීවිතේ. එතකොට තේරෙනවා මේක මේ දැන් ඉන්න ජීවිතේ අපි හිතන හරි අමාරුයි ජනප්‍රිය වෙන්න අමාරුයි සෙනග ඇති කරගන්න අමාරුයි කියලා. නමුත් ඕකෙන් වෙන් වෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේක බූවල්ලෙක් වගේ පිටිපස්සෙන් ඇවිල්ලා අපිව මිරිකනවා, තලනවා, තවනවා කොච්චරද කියනවනම් ඒ වැනි ජනයා කෙරේ කුලයා කෙරෙන් වෙන් වෙලා වස්තුවෙන් වෙලා මෙහි ආවත් ඇස් දෙක වහපු ගමන් සංඥා වශයෙන් ඉන්නේ ඔන්න ওই ටික තමයි. අපි කාම ගුණ අයින් කරලා ආවත් මෙතෙන්ට ඇස් දෙක වහගත්ත ගමන් කාම සංඥාව පිටිපස්සෙන් ඇවිල්ලා බැට දෙනවා. ඔය ඔය අපි අර කියපු නොකල යුතු ඒ කටයුතු ටික නිසා. ඒ නිසා කවදා හරි මරණ චිත්තක්ෂණය පොඩ්ඩක් හිතන්න. අපි ලෙඩ වෙලා ඇඳකට කොටු වෙච්ච වෙලාවක් ගැන පොඩ්ඩක් හිතන්න. ඇත් දෙක පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැති වයසට ගිය වෙලාවක හිතන්න මේ ඔක්කොම මේක බුදුහාමර කියන මේකට ණයක් කියලා. මේ කාමයට පහඳලා පහඳලා පහඳලා කාමයෙන් වෙන් වෙන්න හදපු දවසේ තේනවා මේ මෙතෙක් කල පහඳපු එකට තියෙන කැඹිරිල්ල නිසා ඇත් දෙක වහගත්තත් විවේකයේ හම්බුණත් හිතේ කිසිම ස්පාසුවක් දෙන්නේ ඒක නොවෙන්න ඕනේ නම් සම්මාදිටියක් ඇති කරගන්න ඕන. යෝනිසමස්කාරයක් ඇති කරගන්න ඕන. සද්ධර්ම ශ්‍රවණයක් කරන්න ඕන. ඒ බණේ විතරක් හරියන්නේ ඒක අහලා ඒක ක්‍රියාවත් වෙනකොට. මම එන්නේ එන්නේ එන්නේ අපිච්චතා පැත්තට යන්නේ. ලද දෙයින් සතුරු වෙන පැත්තට යන්නේ. සංතර්ගයේ එලිගලි වාසියෙන් ඈත් වෙන තැනකට යන්නේ. විවේකයේ වැඩි වෙන තැනකට යන්නේ. එන්නේ එන්නේ දවස පුරාම අවදියෙන් වීර්යයෙන් ගත කරන තැනකට යන්නේ කියනවනම් ඒ කෙනාට හරි ලේසි සීල පිළිබඳ සමාදන් වෙන්න සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කතා. එනිසා යම් කිසි කෙනෙක් මෙවැනි කතාවක් කරනවනම් අපි ඒකට කියන සද්ධර්ම ශ්‍රවණය කියලා. එවැනි දෙයක් පිළිහිట్లా කතා කරන කෙනාට සත්පුරුෂයෙක් කියනවා. ඒකයි බුදුරජාන්සේ ඉස්සල්ලාම Taman තුල සත්පුරුෂ ධර්ම පිළිහිටුවගෙන විශ්වාසයේ දිනාගෙන උන්වහන්සේ මේ ධර්ම චක්‍රයක් ලෝකෙ පිළිහිටවලා තියෙනවා. ඉතින් අපිත් කරන්න හදාන්න පුළුවන් තරම් ඒක පුළුවන් තරම් ජීවිතේට ලං කරගෙන ඒකට කැමැති තව කෙනෙකුට ආදර්ශයක් දීගෙන කටයුතු කරන ගමනක්. ඉතින් ඒ සඳහා තනියම හිතුවට කිසිම දවසක අල්පේච්ඡතාවයට කිසිම කෙනෙකුගේ හිතක් යන්නේ යන්නෙම සුඛෝපභෝගී වෙන්නයි වස්තු සම්භාරේ වැඩි කරන. අල්පේච්ඡතාවයට යන කෙනා අත්තිකිලමතාන යෝගී කියලා අපි කියනවා. පවිවිකතාවයට හිත යන්නෙම නැහැ සෙනඟ තමයි යන්නේ. ඒ වගේම සංසර්ගයටමයි යදෙන්නේ. අසංසගතාවයට යන්නේ නැහැ. සන්තුට්ඨිතාවය කියලා මේ ඇති කියන්නේ කද්දාකවත් හිත දෙන්නේ මේ ඇති කියන්නේ කද්දාකවත් හිත දෙන්නේ තව මදි. තව මදි. ඉතින් මේක නිසා දිගටම ලුණු වතුර බොනවාගේ පිපාසයක් තියෙනවා. මෙන්න මෙවැනි ලෝකෙකයි සරුවත් චාන්ස මේ සද්ධර්මයක් කතා කරලා කියන්නේ. ඒ හරහා Tamanට අවශ්‍ය නම් සම්මා දිට්ඨිය දියුණු කරන්න මේ ඇහෙන බණ මේ ඉඳගෙන පරියන්කේ පය දෙකක් ඉන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකත් ඕනේ. ඒත් එදින ජීවිතේ අපි කොච්චරක් මේකට අනුයාත වෙන විදිහට අනුග්‍රහ වෙන විදිහට කටයුතු කරනවද කිව්වොත් මම දන්නවා පුද්ගලිකව මම අත්විඳලා තියෙනවා සමාජයෙන් පුදුමාකාර කෙනෙහිලි එන්න පටන් ගන්නවා. ඒකේ ලස්සනම වැඩේ ඒ වගේ අපි අපිච්චතාවයකට සන්තුට්ඨිතාවයකට පවිවේකතාවයකට විරියාරම්භ භාවයකට අසංසග්ගතාවයට ගියොත් අපිට ගහන්නේ ආසන්නම නෑය. අපි ඊටාම ප්‍රියවන්තයා තමයි අපිට ගහන්නේ. කවදාකවත් මුස්ලිම් මිනිසෙක් අපිට ගහන්නේ නැහැ. කවදාකවත් කතෝලික මිනිසෙක් අන්‍යගමිකෙක් ගහන්නේ නැහැ. ගහන්නේ කිට්ටුමවන්ත නැහැ. ඒ නිසා අපේ ආධ්‍යාත්මික ගමනට ගලවන්න ගිය දවසේ මේකෙන් මේ පැත්තට යන්න ගියාම මේ නෑදෑයව තමයි කිට්ටුවෙම ආශ්‍රය කරපු කට්ටිය තමයි ප්‍රේම කරපු කට්ටිය තමයි අර ගමරාල දිව්‍ය ලෝකයේ කතාව අහලා තියෙනවද මන් දන්නේ නැහැ. ගමරාල තනියම දිව්‍ය ලෝකයේ දවසේ ඇතා පිට නැගලා ෂෝක් එකට ගිහිල්ලා ආවා. මාගෙට කියපු දවසේ ගම මාගෙට කියපු දවසේ අනේ ඔයා විතරක් යන්න එපානේ මාත් එන්නම් කිව්වා. ඉතින් ඇතා ගමරා හිතුව ඇතාට ප්‍රශ්නයක් නැන්නේ මමයි මාගේ විතරනේ. අන්ත මාගේ අල්ලපු ගෙදර මාගෙට කියනවා. ඒ මාගේ ඔක්කොම කියලා අන්තිමට වඬ ගමරා ලෙල්ලුණත් ඒකම උල්ලු ගමම ඇවිල්ලා වලිගෙ එල්ලෙනවා. ඇතා බොහොම මාරුවෙන් ෆස්ට් ගියර් එකේ දාලා උඩට අදිනකොට පිටිපස්සින් කෙනෙක් අහනවා ගම මා ගම මහත්තයෝ මේ දිවි ලෝකේ මේ පතරන් කිරන කුරුණිය කොච්චර විතරයිද කියලා ආ මෙන්න මෙච්චරයි කියනකොට කට්ටිය ආයෙත් හේනට ඇදගෙන වැඩෙනවා. සේනගක් එක්කනම් ඇතෙක් ගෙවලි කිව්වත් අල්ලගෙන යන්න බෑ. ඉතින් ඒ ඒ වගේ මේකකදී මේ සද්ධර්මයක් දහන්නේ සත්පුරුෂෙද්ද මේ වැඩ කරන්න කියන එක දැනගන්න අපිට 100ට 100ක්ම කරන්න හෝ නොකරන්න අවස්ථාව තියෙනවා කිසිම විදියකට දෙවන්නේකට දෙවන්නේ අපිට බලපෑම් කරන්නේ නැහැ. බලපෑම් කරනවා නම් බලපෑම් කරන්නේ අපේම අවිද්‍යාව තමයි. අපේම මෝඩකම තමයි. අපේම තකතිරුකම තමයි. අපේම මරිකම තමයි. අපේම අන්ධකාරය තමයි. ඒක නැති කරන්න ක්‍රමයක්වත් නැහැ. ඒක නැති කරන්න තියෙන්නේ මේකම නැවත සාකච්ඡා කරන්න ඕනේ. නිසා සරුවචනාංශ මේ වැටිලා ඉන්න දුක් විඳින කට්ටියට තවත් ඔලුවට ගින්නක් දෙන්න නෙමෙයි මේ කතා කරන්නේ මේ පිරිස අතර ඉන්නවා එකෙක් දෙන්නෙක් විතර සංසාරේ කාලා ඇති වෙච්ච අය. බය දුක දන්න අය. මේකෙන් ගැලවෙන්න ඕනේ මේකට ගැලවෙන්න පුළුවන් ඒ නිසා බුදුරජාණන්සේ එකම කාරණා දෙක පෙන්නනවා අපිට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන නම් ඇති වෙන්නේ පරතෝ ഘോഷයයි අයෝනිසමනසකාරය නිසා සම්මා දිට්ඨියක් ඇති වෙන ඇති වෙන්නේ පරතෝ ഘോഷයයි යෝනිසමනසකාරයයි හරහා ඒ නිසා මේ අපි ළඟ හම්බ වෙන ටිකේ දැන් එදිනෙදා අපිට මේ ගැටෙන හම්බ වෙන ටිකේ ඒකාන්තෙම නිවන තියෙනවා නමුත් අපිට හීනකින්වත් ඒක අල්ලන්න හිතෙන්නේ අල්ලන්නෙම කෙලෙස්මයි අල්ලන්නෙම මාර්ගපාක්ෂික දේවල්මයි අල්ලන්නෙම අසත් ධර්මමයි මේක තමයි සංසාරේ කියන්නේ. ඉතින් අපිට අපිට ඒ ඒ කොච්චර අපි පව් අත ගහලා පවුත් එක්ක ඉඳලා ගත කරත් ਸਰවඥාන්සේ කිසිසේත්ම අපි පහත් කළ සලකන්න බා දැන් තේරුම් ගත්තොත්. අපිට ඊගාව චිත්තක්ෂණේ ඉඳලා ඔය නරක පැත්තට ගිහිලා යෝනිසමංස්කාරය පැත්තට එන්න පුළුවන්. එදාට උඹට තේරෙයි මෙතෙක් කල හැමදාම සත්‍යය නිවන විවේකය අවිවේකතාවය සන්තුලිතතාවය දොරට තට්ටු කරලා තියෙනවා. නමුත් ඔබ අහිං කරලා තියෙන ඔබ කැමතිලා නැහැ උට. ඔබ කැමති වෙලා තියෙන්නේ මහිච්ඡතාවයට, අසන්තුට්ඨිතාවයට, විවේකයේ වෙනුවට අවුලට, විදි ආරම්භ ගතිය වෙනුවට කාලා බුදියන එකට ජනයා කරේ එලිගලි වාසයට. ඒක තියෙන තාකල් මිච්ඡා දිට්ඨිය වැඩෙනවා. ඒ නිසා දවසක කාට හරි මේක නම් දුසින් කරන් කරන්න බෑ එක්කෙනෙකුට කරන්න පුළුවන් ඉන්නේ කරනකොට තේරෙන්න පටන් ගත්තොත් මම මේකෙන් වෙන් වෙන්න ඕනේ කියලා අන්න එදාට තේරෙයි අපි මේ ටික ආශ්‍රය කරලා තියෙන්නේ මේ කොච්චරක්නම් කෙලස් පරිත පුද්ගලයෝද කියලා. දෙන්නෙම නැහැ. මුන්න තාලෙන්වත් එක්කෙනෙකුට බේරෙන්න යන්න දෙන්නේ නැත්නම් ඒ මනුස්සයරත් කලාපත්‍ර ගහලා ඒ මනුස්සයරත් බැනලා වට්ටන එක තමයි කරන්නේ. නමුත් මේ බුදුහාමරගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නැත්නම් උන්වහන්සේගේ ධර්මයේ තියෙන නෛර්යානික කොච්චරද කියනවනම් මේ තාක් මුළු ලෝකෙම අනිත් පැත්තේ යද්දී හරි පාර හරි ප්‍රතිපදාව ක්‍රමික වැඩපිළිවෙල දන්න මිනිහට ඇඟට නොදැනෙන්නේ ලෝකෙට කාටවත් නොදැනෙන්න මේ පාරේ යන්න. නැත්තම් බුදුහාමර මේ බණ කියන්න ඕන කමක් නැහැනේ. ඒකයි මතක් කරලා තියෙන්නේ මීට ඉස්සරහට අහනකොට අහන්න සද්ධර්මයේ. සද්ධර්මයේ අහන්න ආසන්න කාරණ තමයි සත්පුරුෂ සංසේවණේ. සත්පුරුෂ සංසේවණේ නැත්තම් බොහොම ලස්සනට උජාරු තාලෙට කතා කරන්නේ අසත් ධර්මයේ. ඒ සත්පුරුෂ සංසේවණේ හරහා සද්ධර්මයේ ඇහුණනම් එයාට සද්ධාව පහළ වෙනවා. එතකන් අපි මේ ලෝකේ ලෝකේ නලවන ලෝකේ මායා කරන සද්ධාවක මේ පිටිපස්සේ දුවන්නේ. අපි මේ සැරේ බුරුම ගියාට පස්සේ මම බුරුම ඉන්න වෙලාවෙදීම ලංකාවේ නඩයක් ගියා. ඉතින් හොඳ වෙලාවේක ඇත්තටම ඒ සයිඩෝ ස්වාමීන් සත්‍ය කතා කරන්න හම්බුණා. කතා කරන්න කිව්වා මට පරිවර්තනය කරන්න කියලා. ඒක කිව්වා අහන්නේ කියලා මේගොල්ලෝ ඇයි බුරුමෙට ආවේ කියලා. ඉතින් කිව්වා අපි මේ තවත් තේරවාදී බෞද්ධ රටක් ඒ නිසා අපි බුරුමේ ආවේ මොකට වන්දනාන. ඒකට ඇහුවා ලංකාවේ බුදුහාමුදුරන්ගේ බුරුම බුදුහාමුදුරන්ගේ වෙනස මොකද්ද කියලා. බුදුහාමුදුර මේ වෙනස්ද කියලා ඇහුවා. නෑ නෑ සාංශ වෙනස නෙවෙයි මෙහෙත් මෙච්චර සද්ධාවන්ත පිරිසක් ඉන්නවා දඟලනාරි සතුටක් කරනවා. එතකොට උඹ ඔච්චර දුර ඇවිල්ලා මේක දැකලා ඇතුනේ සද්ධාව විතරයි නේද කියලා. මොකටද ඇති වැඩේ කියලා ඔය සද්ධාවේ. බාපෝ යනකොට ඔබ දාලා යන්නේ. අපි වෙලාවේ සද්ධාව අපි ආයෝජනය කරන්න බෑ. සීලයකට හරි සමාධියකට ප්‍රඥාවකට හරි. ඉතින් තව එක්කෙනෙක් කව සාන්ත මේ 200ක් විතර වාඩි වෙනවා මේවා ශාලාව ගියාට පස්සේ සන්තෝෂයි දකින්ද ඒ කට්ටිය භාවනා හරි හරි උඹ ඔය කතා කරන්නේ සද්ධාාවක් ඉති ඔක ඔය ඉන්දියානකොට හැලෙනවනේ. මොකද්ද ඔක ඇති වැඩේ? මොකද්ද උඹලා දෙන ආදර්ශේ? ඊට වැඩි පැත්තට නරකද පැත්තට තමන්ගේ බණක් භාවනාවක් කරගත්තා නම් කියලා. සද්ධාව ඕනේ. නමුත් අපි ආයෝජනය කරන්නේ සද්ධාව මේ ලාභයටයි සත්කාරයටයි විතරයි. ශ්‍රද්ධාව එනවනම් අපිට මම මීට පස්සේ පුළුවන් තරම් මේ අල්පීච්ඡතාවයට මම යන්න ඕන. මම පුළුවන් තරම් ලද්දෙන් සතුට වෙන්න මම ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕන. මම විවේක වෙන්න ඕනේ. මම විරිය ආරම්භ කරන්න ඕනේ. මම සංසර්ගයෙන් අයින් වෙන අසංසග්ග වෙන්න ඕන ශ්‍රද්ධාවක් ආවන අන්න අපිට තේරෙනවා ඒක ඇඟට වදිනවා හොඳටම තේරෙනවා. අන්න එදාට අපිට කල්යාණ මිත්‍යොත් හම්බෙට පටන් අර ගන්නවා. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඔය මිච්ඡා දිට්ඨි වෙනුවට වක්‍ර චපල ඡට මායාවී දෘෂ්ටි වෙන ඍජු දෘෂ්ටියක් එන්න පටන් අර ගන්නවා. ඉති හුඟව දෙනෙක් අහනවා භාවනා කළා මම ඉන්නේ මොන ඥානේද මොන මාර්ගඵලයේද මොන ධානයේද කියලා. එහෙම මනින්න එකක් නෑ. නමුත් මේ මනස එන්නේ අල්පේච්ච වෙනවනම් අන්න මාර්ගඵලේ හරි ගිහිල්ලා තියෙනවා. එන්නේ එන්නේ පවිවේක වෙනවනම් එන්නේ එන්නේ අසංසග්ග වෙනවනම් විරියාරම්භ වෙනවනම් ඒක බලන්න කවුරක්වත් කැමති නෑ. ඒක ලිතන වෙනම වෙනම මීටරයක් ඇති මේ චෙක් කරලා බලන්න මේ අහවල් ඥාණය අවිල්ලා තියෙනවද අහවල් මාර්ගඵලයේ තියෙනවද ධ්‍යානෙ තියෙනවද මොකක්වත් නෑ ඒ පුද්ගලයාගේ හැසිරීමෙන් බාහිරයටත් තියෙන සම්බන්ධතාවය හොඳට පේනවා ඒක නිසා ඒක අපි අනිත් අයගෙන් ප්‍රතිචාර දිහත් අපි දැනගන්න ඕනේ අපිත් පුළුවන් තරම් මේ විදිහට භාවනා හරියන කෙනා විශේෂයෙන් භාවනා හරියන කෙනා ඒ ಗುಣ ධර්ම ටික එහෙම නැත්නම් ඒ ඇසිය යුතු කතා ටික කළ යුතු කතා ටික දැනගෙන මේ වචනය කතාව සීමා කරගන්න බැරි වුණොත් හිල්ලෙච්චු බැලුමකට හුලං ගහන්න හදනවා වගේ අල්ලන්නේ නැහැ. ගහනකොට නම් පිම්බෙනවා පේනවා. නමුත් පොඩ්ඩකින් බහැලා යනවා. නිසා මතක තියානින්න අපිට ගොඩාක් ඒ අතින් කළ හැකි දේවල් තියෙනවා. මම නැවතත් කියනවා මේ ඉඳගෙන පැයක් හෙල්ලේ නැතු ඉන්න එක නෙවෙයි ප්‍රශ්නේ. එක දිගට පැයක් සක්මන් කරන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒකත් හොඳයි. නමුත් අනික් වෙලාවල් වල අපි කොච්චරක් ඒ නිහතමානීකමට අර පිටිමැස්මට විවේකයට විද්‍යාරම්භ බවට යනවාද කියන එක සැලකිලිමත් වෙනවා නම් ਸਰවඥාන්සේ පොල්ලවේ අත ගහලා සාතික් කරන මේ අවුරුදු 7යි වැඩිම භාවනා කරන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම වෙනසක් ඇති වෙනවා. අඩුම ලංචෙන් දවස් 7න් වෙනසක් ගන්න පුළුවන්. අපි මේ දවස් 3ක වැඩපිළිවෙලක ඉන්නේ. දවස් 3න් උනත් Tamanට මේක තේරෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොමලා ඒ අතින් ඇත්තටම යම් ප්‍රමාණයකට පියවර ගත්ත පිරිස මම මේ කරන්න හදන්නේ ਸਰවචන්සගේ සූත්‍රයක් ගැන හර දක්වලා මේ තමන් කරගෙන තියෙන ආදර්ශ තියෙන අත්දැකීම් මේට වඩා හොඳට පටිසද කර ගැනීමකින් අනුග්‍රහයක් කරන්න මේ දැනුමෙන් තමන්ගේ භාවනාවට එසේ කිරීමේ මේ ජීවිතයේදී මේ අපි ගත්ත පියවරවල් ටික අපේ සතුට පිණිස අසහනෙ දුරු වීම පිණිස දරතේ අඩු කිරීම පිණිස කරලා මේ ශාසනයමුත් අපි උතුම් සේවයක් ලබාගෙන ඒකම ලෝක සාසනයටත් අපි ආදර්ශයක් කරගෙන යෑම සඳහා මේ අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා